ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සතියන්ත ශනිදාවේ සන්ධ්‍යාව රමණීය සන්ධ්‍යාවක් ධර්මයෙන් පිරුණු සන්ධ්‍යාවක් හිත ප්‍රබෝධමත් කරන සන්ධ්‍යාවක් බවට පත් කරමින් සිත්නේ තසපුව ආරම්භ කරන්නටයි අප සෝදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නේ තසපුවේ ඔබේ ජීවිතයේ බොහෝ ජීවන ප්‍රශ්න අමතක කොට ධර්මයට නැඹුරු වෙන පිරිස් ඒ දහම් දැනුමින් පෝෂණය වන ඒ වගේම ගැඹුරු ධර්ම කොටාසියන් පිළිබඳ කෘතුල අවබෝධයක් ලබා දෙන්න.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 තසපුවට තාම ගෞරවයෙන් අද දවසේ සහභාගී වෙන පින්වත් ඔබ හැම දිනාටම පළමුවෙන්ම ආශිර්වාද කරනවා සියලු දෙනාම සුවපත් වෙත්වා සැනසෙත්වා හැම දිනාටම යහපතක්ම වෙත්වා කියන මෙත් සිතින්. පින්වත්නි අද දායකත්වයෙන් එකතු වෙන්නේ උඩුගම්පොළ වතුමුල්ල නිව් සිටි වත්තේ 15න් 50 නිවසේ පදිංචි සුනේත්‍රා ශ්‍රීමති පින්වත් මහත්මිය ඇතුළු ඒ පින්නතුන් විසින්. ඉන් ඇත්තන් හැමදෙනාගේම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා දේශනාවෙන් අනතුරුව ඔවුන්ගේ දායකත්වයේ අරමුණු සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරමු ආශිර්වාද කරමු පින්වත්නි අපේ ජීවිතේට හිතසුව පිණිස පවතින විවිධ අනුශාසනා මේ සෙනසුරාදා සිත්නි තසපුවේදී සාකච්ඡා කරන බව ඔබ දන්නවා අපිට මේ ලෝකේ සරණ යන්නට යෙදුන බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ධර්මයේ තුලින්ම තේරුම් ගන්න තියෙන්නේ පින්වත්නි වෙන කිසිම ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න වෙන මොන විදිහකින්වත් බෑ. කම විදිය තමයි ධර්මය. ධර්මය දැනගන්න දැනගන්න එයා දැනගන්නේ බුදුරජාණන් වහන්සේ ගැනයි. යම් කිසි කෙනෙක්ට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැක ගන්න ඕන නම් ඒත් එයා කරන්න ඕනේ ධර්මය දැක ගන්න එකයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්වේ එකයි. ධර්මය දැක්කොත් එයා බුදුරජාණන් වහන්සේව දකිනවා. එතකොට ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ ගැන පින්වත්නි දැනගන්න කෙනා ධර්මයේ තුල ඇතිවෙන අවබෝධයත් එක්ක අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ නේද අවබෝධ කළේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ නේද මට මේ කියලා දුන්නේ කියලා ඒ ධර්මය ගැන පරම පවිත්‍ර විශ්වාසයක් ඇති වෙනවා නිසක වෙනවා පින්වත්නි කොටින්ම සම්මාදිට්ඨියට පත් වෙලා ධර්මය අවබෝධයෙන් දැකපු සෝතාපන්න කෙනා. එයාට කියනවා දෘෂ්ටි වලින් සම්පූර්ණ මිදිච්ච කෙනෙක්. හැබැයි මේ සම්මාදිට්ඨි කියන දෘෂ්ටියට පත් වෙච්ච කෙනෙක්. එතකොට මෙන්න මේ සෝතාපන්න කෙනා පින්වත්නි නිසකයි කියන එක විචිකිච්ඡා සංයෝජනේ දුරු කරලා සැක නැති කෙනෙක් කියන එක ඒ ධර්මයේ අවබෝධය තුලින්ම ඇතිවෙච්ච නිසාම එයාට පින්වත්නි අවෙච්චප්පසන්න ශ්‍රද්ධාවක් තියෙනවා. ආයි හෙල වෙන්නේ නැති ශ්‍රද්ධාවක්. එතකොට ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුට සැක එනවා ඔබ උන්වහන්සේ ගැන මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න ඕනේ එයාට ඒකේනා අවබෝධ කරගන්න තියෙන ආර්ය සත්‍ය කියලා දෙන්න. ආර්ය සත්‍ය දැනගන්නකොට තමන් තමන්වම ධර්මයේ තුලින් අවබෝධ කරනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා නිකම්ම තේරෙනවා. ඉතින් මේ ලෝකේ ඒ ආශ්චර්යමත් ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ ගැන විශේෂ කරලා උන්වහන්සේගේ ගුණ විවිධ විදිහට නොයෙකුත් දේශනා තුල තියෙනවා. අපි මේ දේශනා ගැන ඔබට කියලා දෙන්නට ඕනි කියලා. ඒ කියන්නේ මේ බුදු ගුණ ඇසුරින් ඔබේ හිතේ ශ්‍රද්ධාව ඇති කරවන්නට ඕනේ කියන එක ගැන අද ඊයක නෙමෙයි කතා කළේ. අපේ වෙනම වැඩසටහනක් හැදුවා තථාගතාදි වන්දනා කියලා. තථාගතාදි වන්දනා කියන නම යෙදුවේ පවා පින්වත්නි භාග්‍යතුන් වහන්සේව මුල් කරගෙන උන්වහන්සේගේ ගුණ සිහි කරන්න අපි හදපු වැඩසටහන. එතකොට අපි මේ වැඩසටහනේදීත් අපිට අරමුණ උනේ ධර්මය ගැන ඔබට ඇතිවෙන අවබෝධය තුලින් බුදුරජාන් වහන්සේව අඳුනගන්න. මම ඒ කාලෙම පැහැදිලිව ඔබට කිව්වා මේ වැඩසටහන අපි විවිධ තැන්වල පැවැත්වුවා. වට්ටාරම විහාරස්ථානයේදී ආරම්භ කරපු වැඩසටහන ඊට පස්සේ නෙල්ලිගල පැවැත්තුවා. දැන් මේ වැඩසටහනේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන අපි සමහර දාට රාත්‍රී එළි වෙනකන් කතා කරපු අවස්ථා තිබුණා. පහවදා උදේ 7ත් පහ වෙනකන් අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කළා. උන්වහන්සේ ගැන කතා කරන්නේ කොච්චරද ඒ කතා කරන හැම මොහොතකම කෙනෙකුට තමන් ගැන අවබෝධය ඇති වෙමින් තමයි බුදුරජාණන් වහන්සේ කෙන අවබෝධය ඇති වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්. දැන් අපි මේ සිත්නෙත් අසපු වෙදිත් දැන් ටික කාලයකට ඉහත ඉඳලා කියන්නේ මේ කොරෝනා නිසාම ඇතිවෙච්ච ඇඳිරි නීති කාලේ ඉඳලා අපි පටන් ගත්ත ෂඩ් අසාධාරණ ඥාන ගැන කතා කරන්න. ඒ ඥානවල පින්වත්නි හතරවෙනි ඥානෙ ගැන අපි දැන් කාලයක් තිස්සේ කතා කරගෙන යනවා මහා කරුණා සමාපatti කියන ඥානෙ. ඒතර මේ ඥානෙ ගැන අද දවසෙත් අපිට වෙන් කරලා කතා කරන්න කොටසක් තියෙනවා. හැබැයි මෙතන විශේෂත්වේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානයක්. අපි මේ ඥානය දැනගැනීමෙන් උන්වහන්සේ ගැන තමයි හඳුනගන්නේ. හැබැයි මේ ඥානය තුළ අපිට අපි ගැන මේ සසර ගැන මේ සිත ගැන විවිධ විදිහට පින්වත්නි අවබෝධය ඇති වෙනවා. මේක හුදු බුදුරජාණන් වහන්සේ ගැන පමණක්ම කතා කරලක් නෙමෙයි. අපි ගැන කතා කරලා. අදත් තියෙන්නේ මහා කරුණා සමාපatti ඥාණයටම අදාළ කොටසක් කියන එක දිගටම සිත නේතස පොහනාය දන්නවා. හැබැයි අපි මේ සියලු කාරණා සාකච්ඡා කරන්නේ කලින් වැඩසටහන් අහලා නැති කෙනෙකුට මේ වැඩසටහන වැඩක් නැති වෙන විදිහට නෙමෙයි. කලින් වැඩසටහන එකක්වත් අහලා නැති වුණත් මේ අහන එක වැඩසටහන තුලින් පවා ඔබට ඒක ජීවිතයට අර්ථයක් සැලසේවි. පින්වත්නි, අද මොකද්ද අපිට කතා කරන්න තියෙන්නේ? ඔයත් හොඳින්ම දන්නවා පටිසම්භිදම්මග්ග ප්‍රකරණය අසුරු කරලායි කතා කරන්න කියන එක. අද ඇත්තටම දෘෂ්ටි ගැන කතා කරන්න තියෙන්නේ. දෘෂ්ටි ගැන කාරණා හතක් තියෙනවා. අද අපිට විමසලා බලන්න මේ කාරණා හතම මහා කරුණා සමාපatti ඥානයේ එක එක අංග හතක්. පළවෙනි අංගය බැලුවොත් දිට්ටි සංඝාට පටිමුක්කෝ ලෝක sannivasoති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණා ඔක්කොමති වෙන පළවෙනි අංගේ. මේකෙන් කියවෙන්නේ මේ ලෝක sannivasaයේ මේ ලෝක සත්‍යය ගැන පින්වත්නි දෘෂ්ටි වලින් එක් කරලා බැඳිලා ඉන්නවා කියලා. මේ ලෝකයා දෘෂ්ටි වලට එකතු වෙලා බැඳිලා ඉන්නවා කියලා ආන්ගේ දෘෂ්ටි වල ආයි ලිහන්න බැරි විදිහට එකට එකතු වෙවි දිගට දිගට යන මහා බන්ධනයක් දන්වැලක් වගේ මහා බන්ධනයකට දෘෂ්ටි වලින් අහුවෙලා ඉන්න විදිය දකිනකොට පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණාක්කමති බුදුරජාණන් වහන්සේට මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි ඒහා සමානමයි හතම දෘෂ්ටි ගැනමයි කතා කරන්නේ. ඒ නිසා දැන් ඔබට මතක ඇති ගිය සතිය අපි තණ්හාව ගැනම කතා කරන කාරණා 8ක් තෝරගත්තා. ඊට කලින් අවිද්‍යාව ගැනම කතා කරන කාරණා කීපයක් එකට තෝරගත්තා. දැන් අද දෘෂ්ටි ගැන කතා කරන කරුණ තියෙනවා. එතකොට ඔන්න දෙවෙනි එක කියනවා දික්ටි ජාලේන ඔත්තටෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්තේසෝ මහා කරුණා ඔක්කමති මේ ලෝක සන්නිවාසයේතෙම කියනා දෘෂ්ටි දැලෙන් වෙලිලා තියෙනවායි කියලා බුදුරජාණන්සේ දකිනකොට මේ ලෝක සත්‍යය දෘෂ්ටි දැලකට අහුවෙලා වෙලිලා උන්වහන්සේ බුදුනෙතින් ඒ කෙරෙහි මහා කරුණාවක් ඇති වෙලා පින්වත්නි ලෝක සත්‍යාවේ ඒ වෙලිච්ච දෘෂ්ටි දැලෙන් බේරගන්න උන්වහන්සේට ඇති වෙනවා මේ ලෝකයා මුදවන්නේ ඉන්නේ මම විතරයි නේද කියලා දකිනකොට මේ දැලට අහු දැලෙන් මිදිච්ච උත්මයෙක් අනිත් සියලු ලෝකයා දැල ඇතුලේ හිර වෙලා දැලට අහු වෙලා ඉන්නව දකිනකොට මේ දැලෙන් මේ කට්ටිය ගලව ගන්න දැන් මට තමයි පුළුවන් කියලා උන්වහන්සේට ඇති වෙන කරුණාවක් පින්වත්නි. ඊට පස්සේ දිට්ටි සෝතේන වුයිහති ලෝක sannivasoති. පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණ ඔක්කමති. මේ ලෝක sannivaසය දෘෂ්ටි වලින් මේ සංසාරේ ඇදගෙන යනවායි කියලා දකිනකොට උන්වහන්සේට ඇති වෙනව මහා කරුණාවක් මේ ලෝක සත්වයා කෙරෙහි. එතකොට දෘෂ්ටි වල දකින එක එක විදි දිට්ඨි සංයෝජනේන සංයුත්තෝ ලෝක sannivasooti පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණාවකමති මේ ලෝක sannivaasය දෘෂ්ටි සංයෝජන වලින් බැඳිලා ඉන්නවා කියලා දකිනකොට දැන් මෙතන කියන කේක දැලට අහුවෙලා බැඳිලා දන්වලකින් වගේ බැඳිලා මේ දෘෂ්ටි සංයෝජන වලින් බැඳිලා ගැලවෙන්න බැරි විදිහට මේ ලෝක සත්වයා මේ බැඳිච්ච බැඳෙල්ල උන්වහන්සේට මහා කරුණාව ඇති කරන ලෝක සත්වයා කෙරෙහි. එතකොට දිට්ඨානුස්සයේන අනුසටෝ ලෝකසන්නිවාසෝති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්තේසු මහා කරුණ ඔක්කමති. මේ ලෝක සන්නිවාසය මේ ලෝක සත්වයා තුළ මේ දෘෂ්ටි අප්‍රකටව ඒ කියන්නේ අනුසය විදිහට යටපත්ව ඕන මොහොතක මතුවලා මේ දෘෂ්ටි වලින් වෙලෙන්න පුළුවන් විදිහට යටපත් වෙච්ච නිකන් අර අලු යට ගිනි වගේ අනුසේ විතියට ditthi අනුසේ දකිනකොටත් බුදුරජාණන් වහන්සේට මහා කරුණාව ඇති වෙනවා මේ ලෝක සත්‍යය ගැන ඊළඟට කියනවා ditthi santapeන සන්තප්පති ලෝක සංනිවාසෝති පසන්තානම් බුද්ධානම් භගවන්තානම් සතේසු මහා කරුණාවක්කමති මේ ලෝකයා මේ දෘෂ්ටි සංතාපයෙන් තැවෙනවා දකිනකොට අන්න සංතාප කියන වචනේ ඉතින් අපිට හුරු වෙන්නේ සින්දුවලක් තියෙනවා ਸੰతాපය කියන වචනේ. ඒතර මේ ਸੰతాපයෙන් තැවෙනවා. දෘෂ්ටි ਸੰతాප. හරිද? දෘෂ්ටිත් ਸੰతాපයක් විදිහට ලෝක සත්‍යයට තැවෙන්න තියෙන දෙයක්. දෘෂ්ටිගතිකෝ හරියට තැවෙනවා පින්වත්නි. මෙන්න මේ තැවෙන තැවිල්ල දකින්නකොටත් බුදුරජාණන් වහන්සේට මහා කරුණාව ඇති වෙනවා ලෝක සත්වයා කෙරෙහි. ඊළඟට කියනවා දිට්ටි පරිලාහේන පරිඩයිහති ලෝක සංනිවාසෝති පස්සන්තානං බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණාක්කමති. මේ ලෝක sannivasaye දෘෂ්ටි පරිදාහෙන් දැවෙනවා කියලා උන්වහන්සේ දකිනවා. ආන්ගේ දෘෂ්ටි පරිදාහෙන් දැවෙනවා දකිනකොට උන්වහන්සේට මේ ලෝක සත්‍යය ගැන මහා කරුණාව ඇති වෙනවා. පින්වත්නි, ඔය මහා කරුණාව ඇති වෙන ක්‍රම ඒ කියන්නේ එක එක අවස්ථා හතක් මේ. ඒතර මේ එකින් එක අවස්ථා හත භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ විවිධ තැන්වල උන්වහන්සේ මේ ඥාන සමා මහා කරුණා කියන ඥාන සමාපත්තියට සමවදිනකොට උන්වහන්සේ තුල ඇති වෙන අවස්ථා මේ. පින්වත්නි, දෘෂ්ටි ගැනමනේ ඔක්කොම තියෙන්නේ. අපි බලමු මොනවද මේ දෘෂ්ටි කියන්නේ. ඇත්තරම ලෝකේ මේ දෘෂ්ටිය දෘෂ්ටිය කියලා වචනේ කතා කරන්නේ මේ දෘෂ්ටියට සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු විෂන් එකක් කියලා. දැක්මක් කියලා කියනවා. දෘෂ්ටිය කියන වචනෙට නිතර පාවිච්චි වෙන වචනයක් තමයි දැක්ම. එතකොට එක එක මිනිස්සු Tamanට තියෙන දැක්මක් ගැන කතා කරනවා. මේ දෘෂ්ටි කියන එක පින්වත්නි පටිසම්භිදා මග්ගප්‍රකරණයේම කා දිට්ඨීති මේ දිට්ටි කියන්නේ මොනවද කියලා අහනකොට එතනදි කියනවා අබිනිවේෂ පරාමාසෝ දෘෂ්ටි කියලා කියන්නේ අබිනිවේෂ පරාමාස වෙච්ච දෙයක්. ඒ කියන්නේ තුලටම கிඳා බහැලා ඒ තුලම ඇලිලා ඉන්න දෙයක් මේ දෘෂ්ටියක් කියන්නේ. දෘෂ්ටිගතක මිනිස්සු Tamanගේ දෘෂ්ටියට ඇලිලා ඉන්නවනේ. ඒ කියන්නේ තමන්ගේ තියෙන දැක්මට කොච්චර ඇලිලාද කියනවනම් ඒ දැක්මට විරුද්ධව කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ දැක්මට විරුද්ධව කවුරු හරි කෙනෙක් කතා කරනවනම් ඒ දැක්මට විරුද්ධව කවුරු හරි කෙනෙක්ගේ මොකක් හරි දෙයක් ඇහුණත් ඇති තරහ යනවා හැබැයි ඒ තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන විදිහට කවුරු හරි කතා කරොත් තමන්ගේ තියෙන දැක්මට ගැළපෙන විදිහට කාගේ හරි දෙයක් ඇහෙනවනම් ඒකට ඇලෙනවා අපි එතන බලන්න එතන හේතුව මොකද අපි දෘෂ්ටියට ඇලිලා ඉන්නවා ඒක නිකන් නෑ පින්වත්නි ඇතුළටම கிඳා බැහැගත් එක. අබිනිවේෂ පරාමාස වෙච්ච දෙයක්. දෘෂ්ටි කියලා කියන්නේ. මේක මේ උඩින් පල්ලෙන් තියෙන එකක් නෙමේ හිතවල. අස්සටම கிඳා බහින. ඉතින් මේක සමහරලාට ආත්ම ගණන් යනවා ඒ නිසා. ඔබ හොඳට මතක තියාගන්න දෘෂ්ටිගතික වෙච්ච මිනිස්සුන්ගේ දෘෂ්ටි ලේසියෙන් බෙදින්න බැරි නිසා තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ කියන කොටසත් අර අක්ෂණවලත් ඒ කියන්නේ ෂණ සම්පත්‍ය අහිමි වෙච්ච අය අතරේ වෙනම ඉන්නවන්නේ දෘෂ්ටිගතිකය කියන්නේ බුද්ධ ශාසනයක් නැතිවීම නිසා ප්‍රඥාවන්ත මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා වගේම සමහර අවස්ථා තියෙන කෙන බුද්ධ ශාසනේ තිබිලත් මිත්‍යා දෘෂ්ටිකයෝ දෘෂ්ටිගතික වෙච්ච මිනිස්සු ඒ දෘෂ්ටි අත්හරින්න නැතුව මැරිලා යනවා ශාසනේ තිබිලා ධර්මය ඇහෙද්දී දැන් බලන්න බුද්ධ කාලේ සමහර දෘෂ්ටි ඔබ අහලා තිනෝනේ ආගම් 60 ගාණක් තිබ්බා කියලා ඒතර කොච්චර දෘෂ්ටිගතිකයෝ හිටියද කියලා දැන් තේරෙනවනේ. ටගානක් හැදෙන්න. ඒ ඉච්චර දෘෂ්ටිගතිකයෝ ලෝකේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සමහරලාට ධර්මෙත් ඇහිලා වාද විවාද කර කර ඉඳලා ඔහේ මැරිලා ගියා. දෘෂ්ටිය ගලවගත්තේ නැහැ. එතකොට මේ දෘෂ්ටිය එච්චරටම අමාරු හිර වෙච්ච ගලවන්න අමාරු දෙයක්. හරිද පින්වත්නි. එතකොට මේ දෘෂ්ටි කියන භාග්‍යතුන් වහන්සේ පෙන්නපු සන්තාප ඇති වෙන, දැවෙන, තැවෙන, වෙලිච්ච දැලක් වගේ හිරවෙච්ච මේ දෘෂ්ටි මහා බැඳිච්ච දන් යදම් දැන්වැල් වලින් බැඳනවා වගේ කියන මේ මහා දෘෂ්ටි කවුරු හරි කෙනෙක් බිඳ ගන්නවා නම් ඒ බිඳගත්ත කෙනා සෝතාපන්න වෙච්ච කෙනෙක්මයි පින්වත්. එතකොට සෝවාන් වෙච්ච කෙනා ගැන කියනකොට දැන් කියනවා මේ කතමෝ දිත්තාන සමුග්ඝාතෝති මේ දෘෂ්ටි සම්පූර්ණයෙන් උදුරලා අයින් කරන්නේ කොයි වෙලාවේද කියලා ඇහුවොත් එහෙම සෝතාපට්ටි මග්ගෝ දිඨාන සමුග්ඝාතු සෝවාන් මාර්ගයට එනකොට තමයි කෙනෙක්ගේ දෘෂ්ටි නැති වෙලා යන්නේ. හරි එතකොට ඉත්තකම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනකම්ම විවිධ දෘෂ්ටි තියෙනවා. මොකද දැන් ඔබ දන්නවා ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා සම්මාදිට්ඨි දෙකක් ගැන කතා කරනවානේ. මොකද්ද ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ? ඒ කියන්නේ පිම්පව් ගැන විශ්වාසයක් තියෙනවා නම් කුසලයේ අකුසලයේ ගැන විශ්වාසයක් තියෙනවා නම් මේ ජීවිතේ මැරුණට පස්සේ ආයි උපදිනවා කියන කෙන විශ්වාසයක් තියෙනවා නම් මම මේ ජීවිතේ ඉපදුනේ මීට පෙර ආත්මිකින් කියලා ඒ කියන්නේ ගිය ජීවිතයක් ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම් අන්න එහෙනම් එතන පින්වත්නි ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ඒතර ඒකවත් නැති මිනිස්සු ලෝකේ ඉන්න දෘෂ්ටිගතිකයෝ. පින විශ්වාස කරන්නේ පවක් විශ්වාස කරන්නේ කුසලයක් විශ්වාස කරන්නේ ආයි උපදිනවා කියලාවත් විශ්වාසයක් නැහැ. අන්න ඒ જાතියේ කර්ම කර්මඵලයවත් විශ්වාස කරන්න බැරි අයට තමයි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඒ දෘෂ්ටිකයෝ, ඒ දෘෂ්ටි තියන අය. එතකොට ඒ දිට්ටි තියන අය පෙන්වත්නි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන කර්ම කර්මඵලයට පත් වෙනකොටම නිදහස් වෙනවා ඒ බැං. හැබැයි ඒ නිදහස් වෙච්ච පිරිසක් විදිහට මං හිතනවා මේ වෙලාවේ බනහන ඔබ ඉන්නේ. ඔය ඇත්තන්ට කර්මය ගැන අවබෝධය තියෙනවා. විපාක ගැන අවබෝධයක් තියෙනවා. ඔබ පින්වත්නි පින විශ්වාස කරනවා. ඔබ අකුසලේ විශ්වාස කරනවා. ඒවට ඒ විපාක ලැබෙනවයි කියලා විශ්වාස කරනවා. මැරුණට පස්සේ ආයි උපදිනවයි කියලා ඔබ විශ්වාස කරනවා. පින්වත්නි ඔබ කොච්චර ඒ විදිහට දෘෂ්ටි වලින් නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා ලෞකික සම්මාදිටියට පත් වුණත් හොඳට මතක තියාගන්න ඔබ මේ ඇතුළට கிඳා බහැපු දෘෂ්ටි වලින් මිදිලා නැහැ. ඇතුළට கிඳා බහැපු දෘෂ්ටි කියන්නේ මොකද්ද? කෙස් ගහ කෙරෙහි පවා මේ මම මගේ කියලා ගත්ත දෘෂ්ටි තියෙනවනේ. කෙස් ගහකට පවා. එතකොට ඒ දෘෂ්ටියේ ඉඳලම ලෝකයේ පින්වත්නි සෝතාපන්න මාර්ගයට පත් වෙනතුරු පිරිච්ච දෘෂ්ටි සමුදායක් තියෙනවා. පේන රූපේ ගැන දැනෙන වේදනා ගැන හරිද සතර මහා ධාතුන් හැටගත් රූප ගැන හැම දෙයක් ගැනම සංඥා ගැන සංස්කාර කියන චේතනා ගැන විඥාන ගැන මේ හැම දෙයක් ගැනම තියෙනවා ආත්ම දෘෂ්ටිය. ඔය දෘෂ්ටි නිසාම තමයි අනිත් සියලුම දෘෂ්ටි එන්නේ. එතකොට මේ ලෝකේ විවිධ දෘෂ්ටි කොයි දෘෂ්ටියක් සක්කාය දිට්ඨියට යටත්. සක්කාය දිට්ඨිය තියෙනකන් තමයි ඔය ඔක්කොම දෘෂ්ටි තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙච්ච ගමන් පින්වත්නි මේ ලෝකේ තියෙන ඔය අපිව සතර පායට ඇදගෙන යන්න තියෙන දෘෂ්ටි හැම එකක්ම බිඳිලා යනවා. ඒ නිසා තමයි කිව්වේ ditthi සමුග්ඝාත වෙනවා. මේ සෝතාපන්න මාර්ගයටපත් වෙනකොටම. එතකොට ඔය කියන දෘෂ්ටි ඔක්කොම බිඳින්න සෝවාන් වෙන කෙනාට ඇති වෙන දෘෂ්ටියට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මෙන්න මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගමන් අර ලෝකේ කොච්චර හරි තියෙන දෘෂ්ටි සියල්ලම බිඳෙනවා. දැන් අපි කියමුකෝ ඔය ආගම් 64ක් තිබ්බා කියලා කියනවනේ. ඔය එක එක ආගම් වල එක එක මත පින්වත්. සමහර ආගම් වල තිබුණා දෘෂ්ටි ඒවා නිකන් අර සංසාරය ගැන කතා කරනවා. ජීවිතේ නිවනක් ගැන කතා කරනවා. හැබැයි ඒක නිවන ගැන කතා කරාට සසර ගැන කතා කරාට මේ කොහේදෝ අමුතු දෘෂ්ටියක්. දැන් මක්කලි ගෝසාල ගම එයාට තිබුණ දෘෂ්ටිය මේක හරියට නිකන් සංසාරේ යන්නේ මිනිස්සු නිශ්චිත ආත්ම ගාණක් තියාගෙනලු. හැම කෙනාටම නිශ්චිත ආත්ම ගානක් තියෙනවලු. එතකොට මෙන්න මේ නිශ්චිත ආත්ම ගාන තියෙන තාක්කල් එයා අනිවාර්යයෙන්ම උපදින්න ඕනෙලු. අපි නිකන් උදාහරණයකට හිතමු ඔන්න මක්කලි ගෝසාල කියන විදිහට ගත්තොත් එහෙම මෙතන ඉන්නවා කියමුකෝ වරුණ මහත්තයා. එතකොට මේ අපේ නිෂ්පාදක වරුණ මහත්තයා ගත්තොත් මෙතුමා මේ ජීවිතයේ තුල ඉපදිලා කොච්චර නිවන් දකින්න උත්සාහ කරත් මක්කලි ගෝසාලගේ මතේ තමයි එහෙම උත්සාහ කරා කියලා හිතන හිතන ඉදිරිය නිවන් දකින්න බෑ. එයා කියනවා වරුණ ගත්තොත් වරුණටත් තියෙනවා ලක්ෂ 63254ක්. මොන විදිහට එක එක්කෙනාට තියෙන ආත්ම ගාණක් එයා කතා කරනවා මක්කලි ගෝසාල. ඔන්න ඔය ආත්ම ගාණ ඉවර වෙනකම්ම වරුණ උපදින්න ඕනේ. ඒ කියන්නේ ලබන ආත්මෙත් උපදිනවනේ ඊළඟ ආත්මෙත් උපදිනවනේ මේ විදිහට යර කියප 1 ලක්ෂ ගානම වර්ණ උපදින්න ඕනේ. ඔය ටික ඔක්කොම ඉපදිලා දැන් අන්තිම එක එනවනේ. ඒ ආවට පස්සේ වරුණ නිකම්ම නිවන් දකින්න. අර ටික ඔක්කොම ඉවරුණාට පස්සේ ඒක ඔටෝ නිවන් දකින්න වගේ. මට හිතෙනවා මේ මක්කලි ගෝසාලගේ මතෙන් ඒ මතයට සමානව ආපු හරිම භයානක දෘෂ්ටියක් තියෙන සමහර මිනිසුන්ට බල්ලෝ බලල්ලු වගේ සමහර සත්තු දැක්කට පස්සේ උන්ගේ පාට බලලා කියනවා මෙන්න මේ සතාට තියෙන පාට දෙකයි. ඒ කියන්නේ මොකට තව ආත්ම දෙකයිලු තියෙන උපදින්න. ඔබ සමහරට නොදැනුවත්ව ඕන තරම් මේ දෘෂ්ටියෙන් කතා කරලා ඇති. සමහරලාට තනි පාට පූසෙක් එහෙම හම්බුනාම කියනවා අනේ වාසනාවන්ත පූසෙක් මේක මේ අන්තිම ආත්මෙලෝ. එතකොට එක්ක මේගොල්ලෝ කතා කරනවා මේ තිරිසන් ආත්මවලම දිගටම ඇවිල්ලා ඇවිල්ලා මේ පාට තනි පාටක් කියන්නේ මෙයාට ආයි තිරිසංආත්ම නැහැ. එයා සුගතියකට යනවා කියලා කියනවද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ සසරින්ම නිදහස් වෙනවා වගේ නිකන් ආයි උපදින්නේ නැහැ කියලා කියනවා වගේ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දෙකම මිත්‍යා දෘෂ්ටි. මොකද සතෙකුගේ ඇඟේ තියෙන පාටක් බලලා පෙන්වත්නේ උපදින ආත්ම ගණන් කියන්න බෑ. ඒ සතා ඒ ජීවිතය තුළ කර්ම රැස් කරන විදිය. ඒ සතාට අතීත ආත්මවල කර්ම රැස් වෙලා තියෙන විදිහ. මේවා මූලික වෙලා ඒ සතා උපදින්නේ. එතකොට දැන් සමහර එක කර්ම විපාකයකට සමහර සත්ව ආත්ම වලට එනවා ආත්ම දහස් ගණන් උපදින්න. එක කර්ම විපාකයකට ආත්ම දහස් ගණන් උපදිනවා. උදාහරණයක් මෙහෙම කියමුකෝ. ඔන්න මොකක් හරි කර්ම විපාකයකට බලු ආත්මම ලබනවා ආත්ම දහස් ගණන්. හිතන්න බල්ලෙක් වෙලා උපදිනවා ඒ බල්ලා කරපු කර්ම විපාකෙට ආත්ම 1000ක් එක දිගටම බල්ලෝ වෙවි බල්ලෝ වෙවි බල්ලෝ වෙවි විපාකයක් විඳින්න තියෙනවා. එහෙනම් මේ බල්ලා පළවෙනි ආත්මෙ ඉපදුනාට පස්සේ මේ බල්ලගේ ඇඟේ තියෙනෝනේ පාට 1000ක්. <laughs> එතකොට ලෝකේ තියෙන පාට වර්ග හදන්න වෙනවා අපිට. සමහර සත්තු ආත්ම මේ මේ 1000 2000 නෙමෙයි. සමහ ඔබ ඔබට හිතා ගන්න බැරි ආත්ම ලක්ෂ ගණන් උපදින කර්ම විපාක තියෙනවා. එතකොට ආත්ම සිය ගණන් දහස් ගණන් උපදිද්දි පාට සිය ගණන් දහස් ගණන් යගේ නෑ පින්වද ඕන සතෙක් ගත්තොත් එහෙන් පාට දෙකයි තුනයි තියෙන්නේ. ඔව් උපරිම පාට 10ක් නෑනේ සමහර පූසන්ගේ බල්ලන්ගේ බැලුවොත් එහෙම. ඉතින් ඒ කියන්නේ මේ සතාට උපරිම තියෙන්නේ ආත්ම දෙකේ තුනේ හතරේ පහ 10ක කාලයක්. මොන බොරුවක්ද? මේවා දෘෂ්ටි. දෘෂ්ටි කියන එක කොච්චර භයානකද කියනවනම් බෞද්ධයි කියන අය මේ වගේ දෘෂ්ටි ඇතුලේ ඔහි කතා කරනවා හරි පඬිත වගේ. හැබැයි ඒකට ධර්මය ගැන අහලක හරි මතකයක් තියෙනවා නම් හිතෙනවා මේ කියන විදිහට එහෙම කොහොමද කියන්නේ? දැන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගත්ත දායිදා මට නම් ඔය වගේ දෙයක් ඇහිච්ච ගමන් මම ස්වාධීනව කල්පනා කරනවා. දැන් මේ පූස ආයි දැන් කෙනෙක් කියනවා නම් මේක තනි පාට පූසෙක්. එමෙතන මේ බල්ලා තනි පාට බල්ලෙක්. ඒ කියන්නේ මේ බල්ලා තිරිසං ආත්මවල ආයුපදින්නේ නැහැ. ඊළඟ ආත්මෙදී සුගතිය යනවා කියලා හිතනවා. අනේ හිත හදාගෙන තමන්ගේ හොරතල් සතා ගැන කියයි කියන කතා කියයි හැබැයි පින්වත්නි අපි හිතමු මේ පූසා මේ අන්තිම ආත්මය කියලා කියනවනම් ඒ පූසා එක පාටක් විතරක් තියෙන නිසා මේ පූසා මෙතනින් එහාට කෙලින්ම උපදින්නේ සුගතිය කියලා කියනවනම් එහෙනම් ඉතින් පින්වත්නි ඒ පූසා ඒ ජීවිතේ මීයෝ මරපුවා හරිද? අය සමහරලාට ඔය හූනොන ඔය පොඩි පොඩි සත්තු මරපුවා. ඒ මරණ හැම දෙයකම කර්ම විපාක අහෝසි වෙන්න බෑ. ඔබට හිතනවාද මේ කර්ම විපාක ඒ පූසා දන්නේ නෑ පවක් කියලා හින්ද ගාණක් නෑ කියලා හිතනවද? නෑ. පූසාට මරණ චේතනාව තියෙනවා. අන්නේ චේතනාවයි එතන බලන්නේ. ඒ පූසා එක දැනගත්තත් එකයි පවක් කියලා නොදැන හිටියත් එකයි. මොකද ඒක පැහැදිලි උපමාවකින් කියනවා යකඩයක් රත් වෙලා තියනවා කියලා දැනගෙන ඇල්ලුවත් අත පිච්චෙනවා, දන්නේ නැතුව ඇල්ලුවත් අත පිච්චෙනවා. ඒ වගේ පූසා මේක පවක් කියලා දන්නේ නැතුව මීයා මැරුවත් පින්වත්නි මරණ චේතනාව තියෙනවා නම් ඒ පූසට ඒක ප්‍රාණඝාතයක් විදිහට ඒ කර්ම විපාක විඳින්න වෙනවා. ඉතින් එතකොට තනි පාටෙන් උපදිච්ච පූසෝ මියෝ මරන්නේ නැද්ද? තනි පාටෙන් ඉපදිච්ච පූසෝ මේ දුගතියේ අන්තිමාත්ම වෙලා ඊළඟ ආත්මේ සුගතිය යන පූසෝ නම් ඒ කියන්නේ තනි පාටෙන් ඉපදිච්ච සියලු පූසෝ උපාසක පූසෝ. උපාසක බලල්ලු. <laughs> මේ දෘෂ්ටි සාමාන්‍ය අහිංසක මිනිස්සු තුල පිම්පව් ගැන විශ්වාස නැතුව නෙමෙයි කර්ම කර්මඵල විශ්වාස ගැනනේ දැන් ওই කතාව කියන්නෙම ඊළඟ ජීවිතයක් ගැන විශ්වාසය තියාගෙනනේ ඈ එතකොට එයා මේ මේ සසරේ උපදිනවයි කියන එක ගැන විශ්වාසය තියන්නේ ওই කතාව කියන්නේ එතකොට සංසාරයේ උපදිනවයි කියලා විශ්වාසයේ තිබීමම කර්ම කර්මඵල ගැන විශ්වාසෙ තිබීමම දෘෂ්ටි නැති වෙන්න හේතු වෙන්නේ ඒකෙන් වෙන දෘෂ්ටි වලට යන්න පුළුවන්. දැන් මක්කලි ගෝසාලගේ කතාව ගත්තා. මක්කලි ගෝසාලත් සසරේ ආය ආය ආත්මවල උපදිනවා කියලා පරලොවක් විශ්වාස කරලා. පරලොවක් ගැන පැහැදිලි විශ්වාසකින් තමයි එයා කියන්නේ මේ වගේ තව තව තව ආත්මවලට යනවා කියලා. හැබැයි ඒ ඒ පරලොව ගැන විශ්වාස කරපු විශ්වාසය ඇතුලේ මේ මිනිස්සයා මහා මේ නිරේගාමි වෙන දෘෂ්ටියකට පත් වෙලා ඒ මනුස්සයාගේ දෘෂ්ටිය වැළඳ ගන්න හැම කෙනාම නිරූපදිනවා. මොකද ඔවුන්ට පින්වත්නි ආයිතින් කිසිම ඕනකමක් නැහැ නිවනට. ඒ ඉතින් ඒකළු හිතන්නේ මේක ඔටෝ වෙන එකක් නේ කවදා හරි අදාළ ගාණ ඉවරුනාට පස්සේ ඔටෝ වෙනවා. ඒ නිසා ආයමුතු මේ බෝධිපාක්ෂික ධර්ම වලට මහන්සි වෙලා මේ අමාරුවෙන් ඉහිම වෙන්න ඕන කමක් නැහැ. මක්කලි ගෝසාලට ඒ වගේ දෘෂ්ටියක් මිනිස්සු අතර සමාජගත කරනකොට පින්වත්නි ඕක පිළිගත් අය තෝන තරම් හිටියා. එදා මේ මහ උගත් කියන පඬිතියෝ බව සමහරව පිළිගත්තා. එතකොට දැන් අදත් එහෙමනේ. අද සමහර සාමාන්‍ය මිනිස්සෙකුට ඒක කිව්වම ඒක හිතන්න විශ්වාස කරන්නවත් බැරි ඇතැම් මේ මේ ලාමක දෘෂ්ටි සමහර වෛද්‍යවරු නීතිඥවරු ඉංජිනේරුවරු පිළිගන්නව අපිට පේනවා. එතකොට ඒ මිනිස්සයා සමහරට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. එයා එයාගේ විෂයට ව්‍යක්ත වෙන්න පුළුවන්. එයා ඉගෙනගත්ත විෂයෙන් එයා ව්‍යක්ත වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, දෘෂ්ටිගත වෙන්න එයාට අර විෂයට කෙරෙහි තියෙන දැනුම අදාළ වෙන්නේ එයා වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙනගත්ත පමණින්, එහෙම නැත්නම් එයා යම්කිසි ගණිත විද්‍යාවක් ඉගෙනගත්ත පමණින් එයාට පින්වත්නි මේ සිත ගැන මේ සසර ගැන පරිණත වෙලා නැහැ එයා. ඒකින්ද ඕනම දෘෂ්ටියකට ගොඩක් වෙලාවට අපිට පේන ඔය ලොකු ලොකු මේ බරපතල දෘෂ්ටි වලට අහු වෙන්නෙම ලොකුවට හිතන්න යන අය. දැන් ඔය අහිංසක ඔය ගම්වල ඉන්න අම්මලට ලොකු ලොකු හිතිලි නෑනේ. එතකොට එයාලා ලොකු අමාරුවේ වැටෙන දෘෂ්ටි වලට අහු වෙනව අඩුයි. නමුත් දැන් ඔබට මතක ඇති අර දවසක් අපිට net fm එකට ලියලා එවුව ලියුමක් ගැන මම මතක් කළා එක්කෙනෙක් ලියලා තිබුණා මේ බුදුහාමුදුරුවෝ තරම් පෞකාරයක් තවත් නෑ කියලා එයා ඒකට හේතුව හැටියට කියනවා කෙනෙක්ව ප්‍රාණඝාත කරලා මරනකොට එයාගේ ශරීරය මෙතනින් මැරුවට එයා ඊළඟ ආත්මේ උපදිනවයි කියන්නේ එයාගේ හිත මරලා නැහැලු. ඉතින් සතෙක්ව මැරුවට, කය මැරුවට හිත මරන්න බෑලු. ඉතින් කන්ටිනියු වෙනවයි කියලා එයා සංසාරෙන්ම මරලා දාලා නැහැ කියලා. එතකොට කවුරු හරි කෙනෙක් නිවනටපත් කරනවා කියන්නේ නිවන් දැක්කයි කියලා කියන්නේ ආයෙ උපදින්නෙම නැහැ කියලා කියන්නේ සංසාරෙම මරලා දැම්මයි කියලා. ඉතින් බුදුහාඳුරෝ එහෙනම් නිවනටපත් කරනවා කියන්නේ මේ සත්වයන්ව සසරින්ම මරලා දානවා. එතකොට ඒ මරලා දාන එක මේ සතෙක්ව මරන ප්‍රාණඝාතයට වඩා කොච්චර භයානකයිද නිවන් දකින්න බණ කියන හාමුදුරුවොත් එහෙනම් ප්‍රාණඝාතයටම අනුබල දෙන හාමුදුරුවෝ කියලා මේ දෘෂ්ටියක් මිනිස්සෙගේ. දැන් ඔබ හිතන්න අහිංසක පාඩුවේ ඉන්න මිනිස්සෙක්ට ඔය වගේ හිතන අඩුයිනේ. මේ අර හරි මම පාණ්ඩිත්‍යයි මම හරි උගතා මං හරියට පොත් කියවනවා මං හරියට විමසන කෙනෙක් කියලා හිතන මිනිස්සු තමයි මේ වගේ දෘෂ්ටි වල ගොඩාක් වෙලාවට හිර වෙන්නේ. ඉතින් ඔබට මේ වගේ දෘෂ්ටි ගැන බුදුරජාණන් වහන්සේ මේ වදාළ විදි මහා ජාලයක් වගේ දෘෂ්ටි උන්වහන්සේ බුදුනතින් දකිද්දී උන්වහන්සේට මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. ඔබ බලන්න හිතලා දැන් බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව බේරගන්න යම්කිසි 이르දි ප්‍රාතිහාර්ය පෑවා කියලා දන්නවනේ. ඔබ හිතන්න අඟුලිමාල බේරගන්න උන්වහන්සේට එක එක ප්‍රාතිහාර්යනේ ඕනෝනේ. එකම එක ප්‍රාතිහාර්යයි. හැබැයි අපි දන්නවා මේ විශාල দমনය කිරීමක් ඇරෙට කතා කරනවා. අඟුලිමාලගේ দমনය කිරීම. එක ප්‍රාතිහාර්යයි. පින්වත්නි, හැබැයි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේගොල්ලන් එක හිටපු ඒ 1000ක් දෙනා. හරිද? මෙයාලවත් බුදුරජාණන්සට එක ප්‍රාතිහාරයකින් ඔන්නම් මුදවන්න තිබ්බනේ නේද? හැබැයි පින්වත්නි උන්වහන්සේ දවස් ගාණක් ඒ අයගේ ආරාමෙන් නැවතිලා ඔබ විශ්වාස කරන්න 이르දි ප්‍රාතිහාර්ය 3500ක් දාස් ගාණක් හිතන්නකෝ ප්‍රාතිහාර්ය 3000 ගාණක් පාන්න වෙනවකෝ මේ උරුවෙල කාශ්‍යප කියන එක මිනිහෙක්ගේ තියෙන දෘෂ්ටි ටික නැති කරන්න. ඒ කියන්නේ ගෝලයෝ ටික නැති නැති කරන්න උත්තර මහන්සි වෙන්න ඕන නැහැ. ඒගොල්ලෝ ඔක්කොම උරුවෙල කාශ්‍යප කියන එක අහනවා. දැන් මේ උරුවෙල කාශ්‍යප කියන මේ මහා පාණ්ඩිත්‍යය කියලා හිතාගෙන ඉන්න මිනිස්සයව দমনය කරන්නේ මිනිසයාගේ තියෙන දෘෂ්ටි වලින් ඒ මිනිසයා බේර ගන්න පින්වත්නි 이르දි ප්‍රාතිහාරේ 3000 ගාණක් පාණ්ඩ සිද්ධ වුණා. ඔන්න ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොහොම තියෙන්නේ නැද්ද? ප්‍රාතිහාරේ 3000 ගාණක් පාණ්ඩ තරම් උන්වහන්සේ මේ පුද්ගලයෝ කීප දෙනෙක් වෙනුවෙන් උන්වහන්සේ කාලේ කැප කරගෙන ඒ වෙනුවෙන්ම විමසමින් ඒක තමයි මහා කරුණාව. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා මේ කොච්චර මේ දෘෂ්ටි වලින් ගැට ගැහිලා මේක දැලකට අහු වෙලා වගේ මේ සංසාරේ ඇදගෙන යන මහා ඕගයක් විදිහට දෘෂ්ටි සංයෝජන වෙලා මේ ਸੰతాප දාහ විදිහට දැවි දැවි තැවි තැවි මේ කාශ්‍යප ඇතුළු පිරිස මේ සසරේ ආපු හැටි උන්වහන්සේ දන්නවා. මොකද උන්වහන්සේ පින්වත්නි සමහර අවස්ථාවලදී පැහැදිලිව ලෝක සත්වයා ගැන විවිධ විදියට අතීත ජීවිත කෙරෙහි අවධානය යොමු කරද්දී ඔය උරුවෙල කාශ්‍යප ගැන වුණත් අතීත ජීවිත දිහා දකිනවා. දකිනකොට උන්වහන්සේ කියනවා මහණෙනි මේ උරුවෙල කාශ්‍යපව මේ වගේ දෘෂ්ටි වලින් ගලවගත්තේ මම මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීතාත්මවලදීත් මෙයාව මම දෘෂ්ටි වලින් ගලවගෙන තියෙනවා. එක ආත්මික ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට කාන්තාත්මයක් ලබලා දියණිය විදිහට ඉද්දී තාත්තා වෙලා හිටියේ උරුවෙල කාශ්‍යප. ඉතින් ඒ දියණියත් බොහොම හොඳට ධර්මයේ කෙරෙහි අවබෝධයක් ඇතුව ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය හොඳට පිළිහිටපු කෙනෙක් විදිහට හිටියා. හැබැයි ඇයටවත් බ්‍රහ්මචාරීව හොඳට සීලය රැකගෙන මේ ධර්මයේ ඉඳලවත් තාත්තා ගලව ගන්න බැරි වුණා. උරුවෙල කාශ්‍යපෝ එදා ඒ ආත්මෙදී. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුව වෙලා ඉද්දි. පින්වත්නි, ඒ ආත්මෙදිත් තාපස ආත්මකින් එදා උපත ලබලා හිටපු බෝසතාණන් වහන්සේ තමයි ඔය උරලකාශිපව බේරගත්. එතකොට ඔබ හිතන්න ආත්ම ගණන් මේ දෘෂ්ටිගතිකයෙක් විදියට එනවා සසරේ. දැන් සමහර වෙලාවට අදත් අපිට ඔය පේනවනේ නිර්ආගමිකයෝයි කේක දෘෂ්ටිගතිකයෝ ඉන්නවා. සමහරලාට රුවන්වැලි සෑය ගැන ඒගොල්ලන්ගේ එක එක අර්ථකථන තියෙනවා. මට ඕක හිතෙන්නේ මෙහෙමයි. කියලා අමුතු අමුතු අර්ථකථන දෙනවා. ධාතුන් වහන්සේලාගේ වන්දනාව ගැන පැහැදීමකින් නැතුව කිසිම ගෞරවයක් නැතුව ගරහා කරන සමහර ඔබ අහලා ඇති විවිධ දෘෂ්ටිකයෝ ඉන්නවා. ඒ වගේ දෘෂ්ටිගතිකයන්ගේ දෘෂ්ටි ඇහෙනකොට ඔබට සමහරට දුක හිතෙනවා ඇති. අයියෝ මේ ඇයි මෙහෙම කියන්නේ කියලා. පින්වත්නි ඒක ඇති. ඒ වගේ දෘෂ්ටි ලෝකෙ පිරීලා තියෙනවා. විවිධ දෘෂ්ටිගතිකයෝ ඉන්නවා. අන්න ඒ දෘෂ්ටිගතිකයෝ දකිනකොට බුදුරජාණන්සට මහා කරුණාව ඇති වෙනවා. ඔබ කවුරු හරි කෙනෙක් දැක්කම ඔබට දෘෂ්ටිගතිකයෝ දැක්කම තරහ යනවනේ. දැන් අපි කියමු බුදුන්ගේ රස්තියාදුව කියලා පොතක් ලිව්වා කියලා ඔබ දන්නවනේ. ඔය පොත ලිව්ව ඒ අහිංසක අහිංසක කියන වචනේ කියන්නේ සංසාරේ ඉතින් මේ ජීවිතේ ඒ කියන්නේ ওই දෘෂ්ටි වලින් හිටියොත් එහෙම මේ ජීවිතේ විතරයි සුගතියේ ඉන්න වෙන්නේ මේ ආසන්න. ඒක ආත්ම ගානක් දුගතිය යන්න වෙනවනේ. මොකද ඒ දෘෂ්ටි නිසාම මේ මිනිසයා කියනවා මේ එක්තරා මාධ්‍ය ආයතනයකට මේ සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා මේ ওই රස්තියාදුව කියන වචනේ ඉතින් බුදුන්ට තමයිලු වැඩියම ගැලපෙන්නේ. මොකද මෙයා කියනවා බලන්නකෝ රජමාලිගාවෙන් එළියට බහැලා කිසිම මේ නැතුව ඔය හොඳට සැප විඳගෙන ඉන්න තියෙන පහසුකම් ඔක්කොම අතහැරලා දාලා අනිත් ලෝකේ කාටත් වඩා වෙනස් විදියට මේ කැලේ ඇවිද ඇවිද හිටියලු දවස් ගානක් තිස්සේ. ඉතින් ඒක රස්තියාදුවක් නෙමෙයිද කියලා අහනවා. එතකොට බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කිරීමම රස්තියාදුවක් හැටියට කියනවා. හරිද? හැබැයි මේ හාදිය දන්නේ රස්තියාදු ගහනවා කියන අරමුණක් නැතුව ඇවිද ඇවිද ඉන්න එක නෙවෙයි ආත්මේ. බෝසතාණන් වහන්සේට අරමුණක් නැතුව කවදාකවත් වෙදලා නැහැ. උන්වහන්සේ ගිහිගෙන් අබිනිෂ්ක්‍රමණය කළෙත් අරමුණක් ඇතුවමයි. ඒක විතරන්නේ උන්වහන්සේ මුළු සංසාරෙම කල්ප ගානතිසෙන් එක අරමුණක බුදු වෙනවා කියන එක අරමුණක. දැන් මේ බණහන ඔබ බෝසතාණන් වහන්සේ තරම් ආත්ම ගානක් එක අරමුණකින් ඇවිත් තියනවද? ආත්ම කියන්නේ කල්ප ගණන් එක අරමුණක ඇවිත් තියනවද ඔබ? මම ඇවිත් තියනවද පින්වත්නි කල්ප ගානක් එක අරමුණක? අපි කවුද කල්ප ගාන තිස්සේ එක අරමුණක එකම පාරමිතා ටිකක් පුරාගෙන එනවද අපි නෑනේ. එතකොට උන්වහන්සේ සසර පුරාම ආත්ම ගණන් කල්ප ගණන් එක අරමුණක් තුලම ආවනම් උන්වහන්සේගේ ගමන කොහොමද රස්තිය අදුවක් වෙන්නේ? ඒ අතින් බැලුවම අපි රස්තිය අදු ගන්නවා. අපි හැමෝම මේ සංසාරේ රස්තිය අදු ගන්නවා. හැබැයි උන්වහන්සේ එක් අරමුණක ආවා. ඒ නිසා බුදුවරුන්ට තමයි ලෝකේ රස්තිය අදු කියන වචනේ පාවිච්චි කරන්න බැරිම අනිත් කාට පාවිච්චි කළත්. එනිස් ඒ වගේ Tamanට හිතෙනවා ඒකාතකට මේ රජගේ අතහැරලා දාලා Tamanගේ විවාහ වෙච්ච නෝනත් අතහැරලා දාලා අලුත හම්බෙච්ච ළමයාත් අතහැරලා දාලා කිසිම දෙයක් නැතුව රත්තරන් බඩුත් නැතුව ඔහේ එළියට බහැලා ඉදේදා මේ අර ත්‍රිලෝක පොළ අරගෙන ඒවෙන් <laughs> ඇස්පියන් ලෝක දකින්න යන මිනිස්සුන්ට හිතනවා පින්වත්නි මේ ඒගොල්ලෝ ය ඔහි භාගාතය ඇවිද ඇවිද යන විදිහට බෝසතාණන් වහන්සේත් කැලේ ඇවිද ඇවිද යනකොට එකපාරට මේ බුදු වුණා කියලා අවබෝධයක් ආවා කියලා. ඒවා එහෙම ගන්න පුළුවන් නම් ඉතින් අදත් බුදුවරුන්ට පහළ වෙන්න පුළුවන් දැන්. අදත් එහෙම අය බුදු වෙනවා. ඒක වෙනම දෙයක්. එහෙම බුදු වෙන ඕන තරම්. ඉබාගාත ඇවිද ඇවිද මේ ඉඳලා එකපාරට බුදු වුණා කියලා මිනිස්සුත් පිළිගන්න ඒ දැන් පිළිගන්න මිනිස්සු ඉන්නවා කියන්නේ ඒ දෘෂ්ටිගත කියෝනේ. ඒ කියන්නේ ගිහියෙක් කිව්වත් මම බුදු වුණා කියලා ඒකත් පිළිගන්න පිරිසක් ඉන්නවා. ඔබට මතක ඇති ගාල්ලි සිරිවර්ධන වගේ අය බුදු වුණා කිව්ව ගමන් පිටරටින් මිනිස්සු කෝටි ගණන් ඉදන් කරලා තට්ටු 10 15 මහා ගොඩනැගිලි හදලා මිනිස්සු දාස් ගණන් ගියා. මේ සර්මයි සට් එක ඇඳගත්ත ගිහියෙක් රජේ රස්සාවක් කරන් ඉඳලා විශ්‍රාම ගිහිල්ලා මෙයා බුදු වෙලා ඊට පස්සේ. එතන මිනිස්සු කොච්චර දෘෂ්ටිගතිකද කියනවා බුදුහාමුදුරුවෝ කියන වචනේ අරගෙනත් දෘෂ්ටිගත වෙන්න පුළුවන් ඕන ගිහියෙකුට ගිහිව බුදු වෙනවා කියලා. ඉතින් හාමුදුරුවරුත් ඒ වගේ බුදු වුණයි කියලා පිළිගන්න තැන් ඕ කොතෙකුත් ඔබ දන්නවා මේ හැම තැනකටම වෙලා තියෙන්නේ දෘෂ්ටිගතික වෙන අය. ඔන්න එහෙනම් තේරුම් ගන්න ලෞකික සම්මාදිට්ඨිය හරහත් මක්කලි ගෝසාලල වගේ නිකන් අර පරලොව ජීවිතේ විශ්වාස කරනවා හැබැයි ඒ තුල මහා මිත්‍යා දෘෂ්ටියකට වැටිලා. ඒතර කර්ම කර්මඵල විශ්වාස කරන හැබැයි ඒ තුල මහා මිත්‍යා දෘෂ්ටියට වැටෙනා ඉන්නවා. බුද්ධත්වයේ කියන එක විශ්වාස කරනවා හැබැයි බුද්ධත්වයේ අරගෙන මහා මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා. නිවන කියන එක පිළිගන්නවා හැබැයි නිවනෙන් මහා මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා. තන්නකො ජාලයක් නෙමෙයිද මේක මහා දැලක් නෙමෙයිද? පින්වත්නි කොච්චර කල්පනාවෙන් මේ ගමන යන්න ඕනේද? ඒකනේ අර සර්පයාගේ නැට්ටෙන් අල්ලනවා වගේ කියලා කියන්නේ මේක. ඔළුවෙන් අල්ලනවද නැට්ටෙන් අල්ලනවද දෙකම සර්පයා. මේ ධර්මයේ කියන්නේම සර්පෙක් වගේ. අල්ලන පැත්තට අනුව තමන් විනාශ වෙනවද බේරෙනවද කියන එක තීරණය කරනවා. ඉතින් ඒකෙනින් දව හොඳට තේරුම් ගන්න සමහර දෘෂ්ටි ගතිකයෝ ත්‍රිපිටකේම කියවන්න පුළුවන් ධර්මයේ කිය කියලා කියන්න පුළුවන් හැබැයි ධර්මයේ තුල අපිට වැඩන්නේ ධර්ම කාරණේ කියන එක නෙමෙයි. ඒ කාරණේ කියන කෙනා තුල තියෙන දෘෂ්ටිය මොකද්ද කියන එක බලන්න ඕනේ. ඒ දෘෂ්ටිය එතකොට මොන දෘෂ්ටිය වෙන්න ඕනේද? සම්මාදිට්ඨිය වෙන්න ඕනේ පින්වත්නි. සම්මාදිට්ඨියෙන් තොර දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටි ගතිකයා තවමත් මිත්‍යා දෘෂ්ටිකයෙක්. දෘෂ්ටිගතිකයා පින්වත්නි ඕන මොහොතක නිරේ තිරිසන් ලෝකේ පෙරේත ආත්මික උපදින්න පුළුවන්. විශේෂයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටිකය අනිවාර්යයෙන්ම බුදුරජාණන්සේ පෙන්වන එක්ක තිරිසන් ලෝකේ එක්ක නිරේ දෙකෙන් එකක. නිත්‍ය මිත්‍යා මිත්‍යා දෘෂ්ටියක් ගත්තම පින්වත්නි ඒ දෘෂ්ටිය බලවත් නම් කිසිම කතාවක් නැහැ නිරේ යනවා. ඒ බලවත් නැත්තම් තිරිසං ආත්මයකට යනවා. නියත මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ පින්පව් පරලොව කිසි දෙයක් විශ්වාස කරන්නේ නැති කෙනා. ඒතර දැන් ඔන්න අපිට උතනදී දැන් සමහරලාට මෙහෙමත් තේරෙන දේවල් තියෙනවා. දැන් ඔබ අහලා ඇති ජම්බුකා ජීවක කියලා කෙනෙක් ගැන. ජම්බුකා ජීවක කියන්නේ මහා අමුතු චරිතයක් එක විදිහකට ගත්තාම මෙයා ඇවිල්ලා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. හරිද? දැන් බුද්ධ කාලේ මිනිස්සු පව් කියලා හිතෙන්න වින්වන්නේ සිරිවර්ධන ගාල්ලේ සිරිවර්ධන බුදු වුණා කිව්වට පස්සේ ඒක විශ්වාස කරන එක හා කමක් නැහැ කියලා හිතමුකෝ මේ තනි කකුලෙන් හිටන් ඉන්න මිනිහගෙන් ඇවිල්ලා අහනවා මේ ඇයි මේ තමුන්නාන්සේ එක කකුලක් බිම තියන්නේ නැතුව එක කකුලකින් විතරක් හිටන් ඉන්නේ නෑ මම මේ කකුල් දෙකම බිම තිබ්බම මේ ලෝකෙට එක බරයි දරා ගන්න බෑ මේ පොළොවට. ඒතර මේ පොළොව කම්පා වෙනවලු එයාගේ කකුල් දෙකම බිම තිබ්බම. ඉතින් මට මේ ලෝක සත්වයා ගැන පතල මහා කරුණාවක් තියෙනවා. මේ ලෝක සත්වයා මහා පීඩණයකට පත් වෙනවා මේ කම්පාවට. ඒකෙන්ද මම මේ කකුල් දෙකම බිම තියන්නේ නැත්තේ කියලා. එතකොට පින්වත්නි මේ මනුස්සයා මෙහෙම කියනකොට මේක කකුලක් උස්සගෙන කකුල් දෙකම බිම තිබ්බොත් එහෙම ලෝකේ කම්පා වෙලා ඕගලන්ට පීඩාවක් එනවා කියලා මේ මෝඩ මිනිස්සු අනේ සාදු සාදු ගානවා. අනේ අපි ගැන කරුණාවකින් මේ කකුල් දෙකම බිම තියන්නේ කොච්චර බලන්න එක කකුලක් උස්සගෙන කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා දැන් මේ මිනිස්සු හරියට අර මිනිසයාට වඳින්න පුදන්න ගන්නවා. දැන් අර මිනිසයා එක පැත්තකින් දෘෂ්ටියක. දැන් මේ මිනිසයාගේ දෘෂ්ටියට මේ මිනිසයා ලෝකයට පෙන්නනවා මම මේ ඕගොල්ලන් කියන කරුණාවකින් ඉන්නවයි කියලා පෙන්නගෙන වෙනම දෘෂ්ටියක්. ඒකට අහු වෙන මිනිස්සු ටික ඒකට සාදුකාර දෙල ඒක මේ මිනිසයාව සරණ යන්න පටන් ගත්ත මිනිස්සු ටික. දැන් ඔබ දන්නවද එහෙම සරණ ගියපු මිනිස්සු සමහරු අනේ මෙතුමා අපි වෙනුවෙන්නේ මේ විහිම ඉන්නේ පව් දෙයනේ කියලා දානේ හදාගෙන එනවා. දානේ කියන වචනේ කියමු ගාපේ දෙන්න. එතකොට දැන් මේක ගෙනාවට පස්සේ මෙයා මොකද කරන්නේ? මට ඕවා ඔක්කොම ඕනේ නැහැ. මං දැන් තමුන්නාසෙලා ගෙනාවනේ ඉතින් ওই ශ්‍රද්ධාවෙන් ගෙනාපේකනේ කියලා ඔන්න ඔය තනකොළ කොලයක් කඩලා දෙනවා මෙහෙට කියලා ඉල්ල ගන්නවා තනකොළ ගහක් කඩලා. අර ගෙනහපු දානෙකට ඔය හොද්දට එහෙම ඔබනවා අර තනකොළ ගහේ අග පැත්ත. ඔබලා දිවේ ගා ගන්නවා. ආ දැන් ඔයාලට පින් සිද්ධ වුණා දැන් ඕක අරගෙන යනවා කියනවා. කන්නේ නැහැ ඒ කියන ගෑමුවත්. පුදුම දෘෂ්ටියක් පින්වත්නි. ඒක කන්නේ දැන් අරක හරවල යවනවා. ඊට දැන් මේ මිනිහ කන්නේ මොනවද දන්නවද? මිනිස්සු ඔක්කොම නිදියගත දවසේ මහ රෑ වුණාට පස්සේ පොදු ඇසිකිලියක් තියෙනයි කිට්ටුව. ඒ පොදු ඇසිකිලියට ගිහිල්ලා ඒකේ මිනිස්සු බැහැර කරපුවා කනවා. අද කාලේ වැසිකිලි ක්‍රමය නෙමෙයිනේ ඒ කාලේ ඔය අසූචි කඳ ඔබ අහලා තියෙන අර සුනීත අසූචි කඳ අරගෙන යනවා. ඒ කියන්නේ ඔය අද ගලි බවුසර් වගේනේ. ඉතින් අසූචි දෙපැත්තේ කදේ මේ අරගෙන ගිහිල්ලා ඒ ගෞරවල කියලා අහලා තියෙනවා ඇති ඔබ මේ සාමාන්‍ය වෙනම අසූචි දානම වලක් තියෙනවා කැලේක වෙන් කරලා. ඒතර මේ තැන් තැන් වල වැසිකිලි වල ඒවා ගෙනහිල්ලා අර වලට තමයි දාන්නේ. එතකොට දැන් මේකේ ඒ අසෝචි ටික කඩට ගන්න පුළුවන් විදිහට නතන එකතු කිරීමක් තිබිලා තියෙන්නේ. ඉතින් මෙහි ජම්බුකා ජීවකයා ගිහිල්ලා අරව කනවා. ඒව කනවා අර මිනිස්සු ගේන එක මේ තනකොළ ගහක් ඔබලා ඒකේ අග ටික විතරක් දිවේ ගා ගන්නවා. පින්වත්නි, දැන් ඔබට හිතේ ඇයි එහෙම කරන්නේ? මොකක්ද එහෙම කරන්න ඕනකම? පිස්සුනේ කියලා ඔබට හිතේ. ඇත්තටම අද හිටියනම් පිසංකොටට ගිහින් දාය හරියට බැලුවොත් එහෙම මේ මිනිස්සු අසුචි කන එක වුණොත් එහෙම. හැබැයි කතා කරද්දි පිස්සු කියලා පේන්නෙත් නෑ පින්වත්නි. ඒකනේ වැඩේ තියෙන්නේ. කතා කරද්දි හරිම ශාස්ත්‍රූරෙක් වගේ තමයි මෙයා පෙනී ඉන්නේ. මේකයි හේතුව මම මේ මේ තමුන්නාසලා ගැන කරුණාවෙන් මෙහෙම කරන්නේ. ඔය ගේන දානෙවත් මට එහෙම අවශ්‍ය නෑ කියලා ඒකත් මට කිසි ඕවට තණ්හාවක් නැති ගානට කියලා මට මේ දිවේ ගාගත්ත ටික ඇති හොඳටම කියලා දැන් මිනිස්සුත් දන්නේ මිනිස්සු හිතන් ඉන්නවා අර අපි ගෙනාපු දානේ ටික දිවේ ගාගත්ත චුට්ටෙන් තමයි මේ මොහොතේ ජීවත් වෙන්නේ අනේ දෙයියනේ බලන්නකො මේ ආශ්චර්යමත් මිනිස්සෙන්නේ කියකිය මිනිස්සු ඉතින් පහදිලා වැඳ වැඳ යනවා හරි එතකොට මේ බලද්දී පසේ බුදු කෙනෙකුට කරපු අපහාසයක කර්ම විපාකයක් මේ මොහොතේ මේ ගෙවන්නේ ඒතර ඔබ හිතන කර්ම විපාක වලට දෘෂ්ටිගතිකය වෙනවා දෘෂ්ටිගතික වෙලා ශ්‍රාවකයෝ හදා ගන්නවා. ශ්‍රාවකයෝ හදාගෙන තවත් දෘෂ්ටිගතිකයන්ව බිහි කරනවා. දැන් එතකොට මෙයා අර පසේබුදු කෙනෙකුට ගරහා කරලා ඒ කරපු දෙයට මේ වෙලාවේ අසූචි කකා මේ කර්මෙ ගෙවන ගමන් දැන් මේ දෘෂ්ටිගතක වෙච්ච එකේ කර්මෙ ගෙවන්න එතකොට යන්න වෙන්නේ සුගතිය නෙමෙයිනේ. ඒ කර්මෙට ඊට පස්සේ ආයෙත් දුගති ගණන් ගණන් ආත්මවල යන්න වෙනවා. ඒතර ඒ මිනිස්යව කිසිම හැවිල්ලක් බැලිල්ලක් ඉවක් බවක් නැතුව පැහැදිච්ච මිනිස්සු දුගතිය යනවා. පින්වත්නි පුදුම භයානකයිනේ හිතන්න මේ මේ ਸੰతాප දැවිලි තැවිලි නෙමේද කියලා මේ දෘෂ්ටිගතිකය විදින පීඩනය ගැන ඔබ හිතන මේක මහා දැලක් නෙමේද මේක මහා ජාලයක් නෙමේද දෘෂ්ටිගතිකය හැබැයි වාසනාවකට අවුරුදු 50 ගාණක් ජීවත් වෙලා මේ මිනිස්සු අසෝචි කකා පින්වත්නි පස්සේ බුදුරජාණන් වහන්සේව සරණ යනවා අර කර්ම ගෙව්වට පස්සේ. කර්ම විපාක ටික ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේව සරණ යනවා ජම්බුකාජීවකය මේ අනේ මේ තනි කකුලෙන් හිටන් හිටපු මේ මිනිස්සයා පස්සේ පින්වත්නි රහතන් වහන්සේ නමක් වෙනවා මේ ශාසනේ. පැහැදිලා ධර්මයේ තේරුම් අරගෙන ඉතින් හා ඒ හාමුදුරුවන්ටම පස්සේ හිතනවා ඇති මම මොකක්ද ඒ කරේ කියලා. රැට රැට ගිහිල්ලා අසුචි වලේ අසුචිකක අවුරුදු 50 ගානක් ජීවත් වුණා කිව්වා. මේ කර්ම විපාක කොච්චර භයානකයිද? දෘෂ්ටි කොච්චර භයානකයිද? ඒ එදා මෙහෙම කර්මයක් රැස් කළෙත් ඇයි? ඒ දෘෂ්ටි නිසානේ. ඉගෙන අර පසේ බුදුරජාණන් වහන්සේව පිළිගත්තේ නැහැ, විශ්වාස කරේ නැහැ. උන්වහන්සේට ගරහා කරන්නේ එදා දෘෂ්ටි නිසා. ඒතර දෘෂ්ටි නිසාම වචන පිට කරලා ඒ වචන වලට මේ ආත්මෙත් ආයෙත් දෘෂ්ටි වල හිර වෙලා ආයෙත් කර්ම රැස් කරනවා. දෘෂ්ටියෙන් දෘෂ්ටියට පැන පැන යනවා. ඒක හරිම භයානකයි සංසාරේ. ඔබ හිතන්න අද අපි මේ ධර්මයේ කතා කරනවා. අද අපිට බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉපදිච්ච හින්දා අපි මේවා අහනවා. ඒතර අපි මේ ජීවිතේ කොහොමාරි සෝතාපන්නවත් නොවි මැරුණොත් පින්වත්නි කොහේ හරි කැරකිලා ආපහු මේ මනුස්ස ලෝකෙකට ආවම ඔබ හිතනවද මේ දැන් අපිට තියෙන සම්මාදිට්ඨියම තියෙයි කියලා? අපි මොන දෘෂ්ටිවල හිර වෙයිද? ඒ දෘෂ්ටිවල ඉඳලා අපි කියන කරන දේවල් වලට ඊට පස්සේ අපි ආත්ම ගණන් කොහොම කොහොම ඔහොම කරගේ කරගේ ආයිද? හිතන්න ඔබ පින්වත්නි මේක හරි භයානකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටිවල මෙච්චර භයානකකමක් දකිනවනේ අපිටත් වඩා උන්වහන්සේ අපි මොනවද දන්නේ? අපිට මේ දෘෂ්ටි ජාලවල තියෙන දුක ගැන තේරෙන්නේ කොහේද? මොනවද අපි දන්නේ පින්වත්නි? එතකොට බුදුරජාණන් වහන්සේට ඒ දකින දැක්මෙන් මේ ලෝක sannivasim මේ ලෝක මුළු ලෝක සත්වයාගෙම තියෙන මහා දෘෂ්ටි ජාලාවල් ටික දකිනකොට උන්වහන්සේට කොච්චරනම් මහා කරුණාවක් ඇති වෙනවද කොටින්ම ඒ දෘෂ්ටි කියන්නේ ඔය ඔවගේ මිත්‍යා දෘෂ්ටි විතර නෙමෙයි පින්වත්නි මේ හොඳට ධර්මයේ කතා කරගෙන ඉන්න මේ අපි හැම කෙනා තුළම තියෙන ඒතං මම ඒසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා කියන මේ මේ දකින රූපයක් ශබ්දයක් පාසා මම මගේ මගේ ආත්මය කියලා ඇති වෙලා තියෙනවනේ සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨියම උන්වහන්සේට මේ මහා කරුණාව ඇති වෙන්න හේතු වෙන දෘෂ්ටි ජාලාව. සක්කාය දිට්ඨිය කියන්නේම දෘෂ්ටි ජාලාව. සක්කාය දිට්ඨිය නිසා තියෙන සන්තාප දැවිලි තැවිලි කොච්චරද? පින්වත්නි ඔබට මතකද අපි ගිය පාර තණ්හාව ගැන කතා කරා. ඒ තණ්හාව නිසා ඔබට මතකද අර වහලේ උළු කැටේ අයින් කරලා ඒ ඒ සිද්ධිය හැම කතා කරනකොට අර තමන්ගේ බිරිඳ හැටියට ගිය කාන්තාව වෙන පුරුෂයෙක් එක්ක ගියපු එකේ වේදනාවට මේ මිනිසයා පිහි ඇනුම් පාරවල් දිදී අන්තිමට පෙට්‍රල් වක් කරලා ගිනි තියතිය කාන්තාවට දුන්න වදහිංසා ගැන අපි කතා කරා. ඒකේ ඇතුලේ තියෙච්ච තණ්හා බැඳීම් ගැන. ඉතින් ඔබ බලන්නකෝ මේ තණ්හා බැඳීම් ඔක්කොම මේ සක්කාය දිට්ඨිය කියන ආත්ම දෘෂ්ටිය නැහින් තියෙන හින්දානේ. ඉතින් එහෙනම් මේ තණ්හාව හින්දා එන දැවිලි තැවිලි ඔක්කොම බලන් ගියාම දෘෂ්ටිවල තියෙන දැවිලි තැවිලි. එතකොට කවුරු හරි කෙනෙක් මේ ජීවිතය තුළ පින්වත්නි දුගතියක උපදින විදිහට මොනවා හරි කර්මයක් රැස් කරනවා නම් හැම තැනම තියෙන සක්කාය දිට්ඨිය නිසා ඇතිවෙච්ච දැවිලි තැවිලි. ඉතින් මේ දැවිලි තැවිලිත් එක්ක මේ ලෝකයා විඳින පීඩනේ අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ පින්වත්නි බුදු නැතිනම් කොහොම දකින්නේ නැද්ද? ඔබ ගැන මම ගැන දැන් උන්වහන්සේ මේ ලෝකයට අවධානය යොමු කරනකොට අපිත් කොහේ හරි ඉන්න ඇතිනේ. සමහර විට අපි එක්ක හරකෙක් වෙලා හිටියද, ඌරෙක් වෙලා අසූචිකකා හිටියද, කපුටෙක් වෙලා කෑග ගහ හිටියද ගස්වලට අපි කොහොමද දන්නේ කොහේ මොනවා කරන් හිටියද? නිරේ හිටියද? පෙරේතෙක් වෙලා හිටියද? අපි කවුරුත් මොකක්ද කියලාවත් දන්නේ නැහැ අපි ගැනවත්. හැබැයි අපි කොහේ හරි ඉපදිලා ඉද්දී උන්වහන්සේ පින්වත් මේ මුළු ලෝක සත්වයා ගැනම දකින දැක්ම උන්වහන්සේට සියලු දෙනාගෙන ඇතිවෙච්ච මහා කරුණාවට ඒ අපිවත් යටත් උනා ඒ වෙලාවේ පින්වත්. කොතන හරි හිටපු අපිවත් මේ ලෝක sannivasaye කියන තැනට අපිත් එකතු වුණා. අපි විතරක් නෙමෙයි දෙවිවරු, බ්‍රහ්මියෝ හැමෝම මේ ලෝකේ මැව්වයි කියන දෙවිවරුත් පින්වත්නි කොයි දෙයියොත් මේ ලෝක sannivasayeටයි තියෙන්නේ මේ හැම දෙනා තුලම තියෙන දෘෂ්ටි දකින්නට උන්වහන්සේට කොච්චර කරුණාවක් ඇති වෙනවද සමහර හිතාගෙන ඉන්නවා දෘෂ්ටි නැති අය ඉන්නවා කියලා. එක මිනිහෙක් එහෙමත් හිටියන බුද්ධ කාලේ. ඒ මිනිහයා වෙනම මිනිහෙක්. එයා කියනවා බුදුහාඳුරනේ ඔය එක එක්කෙනාට දෘෂ්ටි තිබ්බට ඔවා පිරිලා මං වෙන්නම මිනිහෙක් කිව්වා. මට කිසිම දෘෂ්ටියක් නැහැ කිව්වා. ඔබ වහන්සේ හොඳට විශ්වාස කරන්න. මම කිසි දෘෂ්ටියක් නැති මිනිහෙක් කිව්වා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමද හිතාගෙන ඉන්නේ? ඔබටත් දෘෂ්ටියක් තියෙනවා ඒකෝ. ඒ මොකද්ද ස්වාමීනි නෑ ඔබ වහන්සේ කොහෙද කියන්නේ මට දෘෂ් නෑ ගෝ. බුදුරජාණන් සදාලා නෑ තියෙනවා. ආ මොකද්ද කියන්න බලන්න කියලා මිනිහා අහන ලොකු කමට. ඔබට තියෙන දෘෂ්ටිය තමයි කිව්වා දෘෂ්ටි නෑ කියන දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ වෙනවා දෘෂ්ටි නෑ කියලා ඔබට හිතෙනවනේ. ඒකත් දෘෂ්ටියක්. මොකද දෘෂ්ටියක් නැති කරගන්න බෑ කාටවත්. දැන් ඔබ හිතන්නකෝ දැන් මේ දෘෂ්ටි ගැන කතා කරද්දී ආ එහෙනම් හාමුදුරුවෝ කියන විදිහට අපි දෘෂ්ටි නැති කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතාගන්න එපා. එහෙම බෑ. කරන්න තියෙන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨියට හරවන එක. දෘෂ්ටි හැරවිල්ලක් මිසක් දෘෂ්ටි කවදාකවත් නැති කිරීමක් කියලා එකක් නැහැ. දෘෂ්ටි මාරු කරනවා. කියන්නේ දැක්මනේ දෘෂ්ටි කියන්නේ. වැරදි දැක්ම හරි දැක්මකට හරවනවා. ඔබ යමක් දිහා බලනකොට මේක වැරදි දැක්මෙන් බැලුවන. ඔබ හිතන්නකෝ ඉමිටේෂන් මාලයක් දිහා ඔබ මෙච්චර කාලයක් මේක හොඳ රත්තරන් මාලයක් කියලා වැරදි දැක්මකින් බල බල හිටියා නම් දැන් ඔබ කරන්න ඕනේ මේ වැරදි දැක්ම බල බල හිටපු ඒ දැක්ම මම නැති කරනවා කියලා නෙමෙයි. මේ දැක්ම හරි දැක්මකට හරවණු. මේ මාළය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන ආ මේ මාළේ මෙහෙම මාළයක් කියලා යථාර්ථ තේරුම් අරගෙන මේක රත්තරන් මාළයක් නෙමෙයි මේක ඉමිටේෂන් මාළයක් කියලා ඔන්න ඒක ඇත්ත දැනගනවා. අන්න එදාට මොකද වෙන්නේ? හරියට අර මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියට આવොත්. ඒතර මාළේ ගැන ඇත්ත දැනගත්තට පස්සේ මාළේ ගැන මෙච්චර කාලයක් ඇලිලා බැඳිලා හිටපු කොහොම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒ සියල්ලෙම මිදෙනවා. ඒතර මාලෙන්ම නිදහස් වෙනවා. මේ ලෝකේ ගැනම තියෙන පින්වත්නි මේ වගේ දෘෂ්ටි මාරු කෙරෙල්ලක් සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ. ඒ ඔබට මේ වෙලාවේ අපි සිහිපත් කරනවා අපිට මේ ලෝකේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැතුව අර මං කිව්වේ ඒකයි බල්ලගේ බලලගේ පාට දැකලත් මිනිස්සු දෘෂ්ටි ගැන කතා කරනවානේ උපදින ආත්ම ගණන් ගැන ගැන එතකොට ඒ වගේ අපි හිතන්නේ නැති කොච්චරවත් ඔහොම දෘෂ්ටි තියනවා ඔය පන්සල් ගියත් මල් පූජා කරත් බණ ඇහුවත්. හරිද? එතකොට මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙත් පූසාගේ බල්ලගේ පාට බලල බල එහෙම අපි දෘෂ්ටි වල හිර වුණා නම් බුද්ධ ශාසනයෙන් නැති කාලෙක ඉපදුනොත් මොන වගේ දෘෂ්ටිවල හිර වේවිද කියලා හිතාගන්නකෝ. ඒ හින්දා ඔබ මේ සසර ගැන තවදුරටත් බය ඇති කර ගැනීමමයි අපි ඔබ විතරක් නෙමෙයි ඔබ මම අපි හැම දෙනාම කළ යුතු. දෘෂ්ටි වලට බය වෙන්න ඕනේ. දෘෂ්ටිගතිකයෙක් වෙනවයි කියන එකට බය වෙන්න ඕනේ. දෘෂ්ටිගතිකයා දෘෂ්ටිය නිසා කරන දේ, දෘෂ්ටිය නිසා කියන දේවල් නිරේගාමි වෙන හැටි ඒ නිරේගාමි වෙලා බලන්නකො අර ජම්බුකාජීවක සුගතිය ඇවිල්ලා නෙවෙයි. ඒ කියන්නේ මිනිහා නිරෙත් දුක් විඳලා තමයි මේ සුගතියට ආවේ පින්වත්නි. එතකොට සුගතිය ඇවිල්ලා අසුචිකකා එක කකුලෙන් හිටගෙන ඉන්නවා. ඉතින් එහෙනම් සුගතියක ආවත් දෘෂ්ටි වලින් වදින පහර සුළුපටු නෑ. ඒ නිසා දුගතිය කොහොමද එහෙනම් කියලා හිත හිතා ඔබ මේ සසරින් නිදහස් වෙන්නට ඕනේ කියන අදිස්ථානෙම ඇති කරගන්න මහා කරුණාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දෘෂ්ටි වලට හිර වෙච්ච මිනිසුන්ගේ දුක ගැන, ਸੰతాප ගැන, දැවෙන, තැවෙන විදිහ දැකලා උන්වහන්සේ මහා කරුණාවෙන් අපිට පෙන්වලා දුන්න උතුම් ධර්මයටම ලං වෙන්න කියලා හැම දිනාටම සීපත් කරමින් ආශිර්වාද කරන බුදු ගුණයක් ඉගෙන ගන්න ගමන් තමන් තමන්ගේ ජීවිතය ගැන වටහා ගන්නටයි පින්වත්නි මේ සිත්නෙත් අසපුවට ඔබ සහභාගී වෙන්නේ. එළබෙන සෙනසුරාදත් මේ විදිහටම මේ වෙලාවටම එකතු වෙන්න හැම සෙන්සුරාදම සිත්නෙත් අසපුවත් එක්ක සෙන්සුරාද සිත්නෙත් අසපුව වගේම ඉරිදා සිත්නෙත් අසපුව තියෙනවා මේ වෙලාවටම හෙට දවසේ. ඉතින් මේ පැයෙන් පස්සේ පින්වත්නි ඊළඟ හෝරාව සාකච්ඡාවකත් එකතු වෙන්නට කියලා ඔබට සිහිපත් කරමින් සියලු දෙනාට යහපත සැපත සැනසෙල්ලම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්න උඩුගම්පොළ වතුමුල්ල නිව් සිටි වත්ත 15න් 50 නිවසේ පදිංචි සුනේත්‍රා ශ්‍රීමති මහත්මිය ඇතුළු පින්නතුන් විසින් එයත්න්ගේ පින්වත්නි අරමුණ වෙනවා ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මැයි 17 වෙනිදා උපන්දිනයේ දුන අමිල චතුරංග පුතාට සහ ඒ වගේම සැප්තැම්බර් 27 වෙනිදාට 9 වෙනි උපන්දිනයේ යෙදෙන නවිදු මදුසංක පින්වත් මුණුබුරාටත් ආශිර්වාද කරන්න. ඒ වගේම ඔක්තෝබර් 3 වෙනිදාට උපන්දිනයේ යෙදෙන චතුර ප්‍රසාද් පුතාටත් ඔක්තෝබර් 11 වෙනිදාට 7 වෙනි උපන්දිනයේ යෙදෙන හිමාශ මිහිරංග මුණුබුරාටත් කවීෂ ලක්ෂාන් මුණුබුරාටත් මේ සිහිපත් කරපු ඒ ආදරණීය පුංචි පුතාලා දුවල හැම දිනාටම මේ වෙලාවේ ආශිර්වාද කරන උපන්දිනයන් සිහිපත් කරමින් දීර්ඝාෂ නිරෝගී සුවය සැලසෙන්නට කියලා ඒ පුතාලගේ හැම දිනාගෙම අධ්‍යාපන කටයුතු සාර්ථකව මේ ජීවිතය සමෘද්ධිමත් වෙන්න එවැගේම මේ ජීවිතය තුළ යහපත සැපත සැනසෙල්ල වගේම පරලෝ සුගතියටත් උතුම් නිවනටත් සියලුම පින් හේතු ආසනා වීමටම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි පරලෝ සැපත් වෙච්ච TC බේලින් ජයවික්‍රම මවටත් බිලි ජයවික්‍රම පියාටත් සංසාරගත සියලුම නෑ හිතමිතුරන්ට ඔබ හැම දෙනාගේමත් සසරගත සියලු මියගේ ඥාතිව මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා සූපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා පින්වත්නි අද දවසේ මේ රැස් කරපු සියලුම පින අපේ දායකත්වයෙන් එකතු වෙච්ච පින්වත් සුනේත්‍රා ශ්‍රීමති මහත්මිය ප්‍රධාන ඔබ හැම දෙනාටමත් නෙතෙෆෙම් ආයතනයේ අධිපතිතුමන්, අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත් ඒකාන්තයෙන්ම මෙලොව යහපත සැපත සැනසෙල්ල සහ පරලොව සුගතිය පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස විවිධ මේ දෘෂ්ටි ජාල වලින් මිදලා සම්මා දිට්ඨියටම පත්වීම පිණිස සියලුම පින් හේතු ආසනා වෙත්වා කියලා ඉළු දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සිත්නේ තසපුව ධර්මානුශාසනාව නිමාවටපත් වුණේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සදාසාධාරණ ඥානයන් පිළිබඳව කරන දේශන මාලාවේ උන්වහන්සේ තුල තිබෙන අපූර්ව වූ වටිනාම වූ ගුණයක් වූ මහා කරුණාව පදනම් කරගෙන මේ දේශන මාලාව දිගහැරෙන්නේ. උන්වහන්සේ තුල තිබෙන කරුණාව කොතෙක්ද කියන කාරණය තව තවත් හැඟුණා දැනුණා. මේ හැඟුම දැනීම එලෙසම ඔබේ හිතේ තවරා ගන්න ශ්‍රද්ධාව තවත් ජනනය වේවි. හිතට බුදු ගුණ අසිරිමත් ලෙසින් ඔබේ හිතට දැනෙවි. අපි කෙටි විරාමයක් අරගෙන සිතේතසුකෝ ධර්ම සාකච්ඡාව තුළ තවත් ඒ ගුණයන් පිළිබඳව සිහිපත් කරමු. පෝෂණීය වන්දනීය වල්පොල ගෞතම අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ දිගාසිරි ප්‍රාර්ථනා කරන උතුම් වූපට හිතේ නැගෙන දහම් ගැටලු निराකරණය කරගන්නට ලැබෙන අවස්ථාවයි සෙනසුරාදා සිතේතසුපුවේ ධර්ම සාකච්ඡාව බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පෝෂණීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපි ධර්ම දේශනාව ඇසුරේම අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර දුන්නු ධර්ම කාරණා ඇසුරේම තවත් කාරණා කිහිපයක් දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරනේ සාකච්ඡාව ආරම්භ කරන්නට මා ඔබ වහන්සේට ආරාධනා කරන්නේ ඔබ වහන්සේ කිව්වා කෙනෙක්ට දැක්මක් තිබිය යුතුයි දැසර ඔබ වහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කළේ දෘෂ්ටියක් කියන එක ඕනම කෙනෙකුට තියෙන්නට ඕන. හැබැයි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් බවට පත්වීමයි අනවශ්‍ය නැතන් එයයි මගහරවාගත යුත්තේ සම්මාධිත්‍යයක් බවට පත් කරගැනීමේ වටිනාකම පිළිබඳ බොහන්සේ පැහැදිලි කළා දැන්. ලෞකික ලෝකයේ අපි ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් කියන්නේ හොඳ දැක්මක් තියෙන මිනිස්සෙක් දැක්මක් තියෙන්න ඕන මිනිසෙකුට ඒක තමයි යාගේ සාර්ථකත්වය කියලා. ඉතින් ඒ දැක්ම කෙලෙස සකස් විරුද්ධ කියන කාරණේදී ඔබ වහන්සේ පැහැදිලි කළා. මිත්‍යා දෘෂ්ටියට නොවැටි සම්මාදිට්ඨියට වැටෙන මාර්ගයක නැත්නම් ඒ දෘෂ්ටියක් ඇති කරගැනීමේ වැදගත්කමයි අවශ්‍ය කියන කාරණය. දැන් අපි ගිහියන් විදිහට නැත්නම් අපි සාමාන්‍ය ලෞකික ලෝකයේ මේ අපි ඉන්න සමාජයේ ජීවත් වෙනකොට එහි කටයුතු කරනකොට නැත්නම් අපි ව්‍යාපාරයක් වෙන්න පුළුවන් එදිනදා ජීවිතේ කටයුතු කරන විට සම්මාදිට්ඨිය කියලා අර්ථය කෙසේද හඳුනාගෙන තිබෙන්නේ අපි කීයක හරි ප්‍රශ්නයක් අපේ හැඳුනනේ මොකද සමහරෝ සම්මාදිට්ඨිය කියන එක අර්ථ ගන්නවා තියෙන යහපත් දැක්ම විදිහට තමයි අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම යහපත් දැකීම සම්මාදිට්ඨිය කියලා. ධර්මයේ හඳුන්වන්නේ මේ සම්මාදිට්ඨිය කියලා එම කාරණාවමද. ඒ කියන්නේ අපි කරන ඕනම හොඳ දෙයක් සම්මාදිට්ඨියද. දැන් යම් ව්‍යාපාරිකයෙක්ට ව්‍යාපාරික අරමුණක් සාක්ෂාත් කරගන්න යනකොට ඇතැම් වෙලාවට ව්‍යාපාරික උපක්‍රම භාවිත කරන්නට සිදු වෙනවා. දැන් ඒ තුල ඇතැම් වෙලාවට තව කෙනෙකුට පාඩුවක් සිදු වෙන්නට හේතුවක් බවට පත් වේ. එතකොට එහෙම හිතුවොත් එහෙම යහපත් දැක්මක් වගේම අනිතර අලාභයක් හෝ අනිත් අයට අසාධාරණයක් යම් තරමකට හෝ සිදු වෙනවා නම් ඒ තුල අපි කියන ඒ යහපත් දැක්ම තිබෙනවාද කියලා යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ නිසා මා සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වහන්සේට ආරාධනා කරන්නේ සම්මා දිට්ඨිය කියලා අපි අර්ථ ගන්නවා ගතිය යුත්තේ කුමක්ද කියන කාරණේ නිවැරදිව පහදලා අපිට අවබෝධයක් ලබා දෙන්නට කියලා. බොහොම ගෞරවයෙන් ඒ සඳහා ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඔව් අරුණ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන ඔය ဒုတိ ය ධම්ම කියන සූත්‍රෙදී මිච්ඡාදිත්‍ති භික්කවේ අදම්මෝ සම්මාදිත්‍ති ධම්මෝ මහණෙනි මිච්ඡාදිත්‍ය කියන්නේ අධර්මය සම්මාදිත්‍ය කියලා කියන්නේ ධර්මය යේ ච මිච්ඡාදිත්‍ති පච්චා අනේක පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ අයං අනත්තෝ ඒ කියන්නේ වරුණ මේ ඒ කෙනාගේ ජීවිතේට අනර්ථ පිණිස හේතු වෙන එයාගේ ජීවිතේට අනර්ථයක් වෙන පාපී අකුසල ධර්ම සිද්ධ වෙන්නේ මිච්ඡා දිට්ඨි පච්චය. මිත්‍යා දෘෂ්ටිය නිසා. ඊට පස්සේ කියනවා සම්මා දිට්ඨි පච්චයා ච අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti අයං අත්තෝ. ඒ කෙනාගේ ජීවිතේට අර්ථය සැලසෙන කුසල් ධර්ම භාවනා පූර්ණංගිය වැඩි වැඩිමින් පරිපූර්ණ වෙනවා අනේක කුසල ධම්මා නොඑක ආකාරي කුසල ධර්ම වැඩෙනවා ඒ කෙනාගේ ජීවිතය තුළ මොකක් නිසාද? සම්මා දිට්ඨි පත්‍ය. සම්මා දිට්ඨි නිසා. ඒතර මේ දිට්ඨිය තියෙන කෙනාගේ ජීවිතේ වරුණ එයා කියන දේ, එයා කරන දේ හැමදේම අර දෘෂ්ටියට අනුව. දැන් බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන එක මොන බොරු වැඩක්ද කියලා දෘෂ්ටියක් ආවට පස්සේ ඒ දෘෂ්ටිය නිසා ඊට පස්සේ එයා කියන ඒවා ඒ දෘෂ්ටිය නිසා එයා කරනවා දැන් එහෙම දෘෂ්ටියක් ආවට පස්සේ අපි හිතමු චෛත්‍ය වහන්සේ බව ප්‍රතික්ෂේප කරනවා මේ බොරු වැඩ හරිද දැන් සමහර විට මෙයා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ගැඹුරින් හොඳට මේ ධර්මයේ දකින ප්‍රඥාව වඩන මාර්ගය විතරයි මේ ශාසනය කියන්නේ මේ චෛත්‍ය හදාගෙන බෝධි හදාගෙන මේ ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ කියපු වචන නෙමෙයි මේ බොරු වැඩ කියලා දෘෂ්ටියක් ආවා කියමුකෝ එහෙම මිනිසයාට බෝධින් වහන්සේනම කපලා දාන්නවත් ලැජ්ජ බයක් නැහැ. එයා හිතන්නේ මේක බොරු වැඩක් මේ මේක මේ කපන එක පිනක් කියලා හිතෙන්න පුළුවන් ඊට පස්සේ. මේක කැපුවට පස්සේ ගොඩාක් මිනිස්සු අකුසලෙන් මිදෙනවා. <laughs> දැන් ඇත්තම වරන ඔය බෝධින් වහන්සේ ළඟ කොහොමත් මිත්‍යා දෘෂ්ටි පුරවගත්ත මිනිස්සු වැඩියෙන් ඇවිල්ලා බෝධි පූජා තියනවා කියලා කරන හරියක් කරන්නේ මේ බහුතරේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය නැතන හරිද? ප්‍රශ්නෙකුත් එහෙම දැන් අත් හරියටම බෝධි පූජාවක් යනන දවස් 7යි පහනදී යනන බුදුහාමුදුරුවෝ දෙසට මේ වගේ විවිධ මතවලින් බෞද්ධ වැඩිපුරම ඉන්නේ. ඔව්. දැන් ඔන්න ඔබ හිතන්න ඔය ඔය ඔක්කොම ඉන්නේ ඔය ඔය ඔතන බෝධිය ළඟට ඇවිල්ලා ඔය දෘෂ්ටි පුරෝගෙන අකුසල් රැස් කරගන්නවද යම්තාක් පිරිස මේ ඔක්කොම අකුසල් රැස් කරගන්න මේ බෝධිය තියෙන තාක්කල් කියලා ඔන්න මිනිසෙකුට දෘෂ්ටියක් එනවා. මේ මනසෙරිතන මේ මිනිසුන්ගේ පවෙන් මුදව ගන්න මේ බෝධිය මෙතනින් අයින් කරලා දාන්න ඕනේ. <laughs> දැන් ඔන්න දෘෂ්ටියක්. දැන් මේ දෘෂ්ටිය ඇති ඊට පස්සේ මේ මිනිසයා චේන්සෝ එකක් හරි මොකක් හරි එකක් ගෙනල්ලා කෙලින්ම බෝධින් වහන්සේව කපනවා. එතකොට දැන් මෙයා මේ බෝධින් වහන්සේ කපනකොට ඒ පාපී අකුසල ධර්මේ කරන්නේ මොකක් පච්චයද? මිච්ඡාදිට්ඨි පච්චය. අර ආපු මිත්‍යා දෘෂ්ටිය නිසා. ඒ කියන්නේ දෘෂ්ටියනේ වරුණ කරන දෙයට මේ ඉඩ හදන්නේ. දෘෂ්ටියෙන් තමයි දෘෂ්ටිය නිසා තමයි ක්‍රියාව වෙන්නේ. දෘෂ්ටිය නිසා තමයි වචන පිට වෙන්නේ. ඉතින් එතකොට මේ ලෝකෙ මිච්ඡාදිට්ඨියක් ඇති වුණා කියන්නේ ඒ මනුස්සයා කියන කරන හැම දෙෙම ඒ දෘෂ්ටියට අනුගත වෙනවා එතනින් එහාට. ඒක මම කියතොට දැන් අර බෝධිනාස ළඟ මිනිස්සු පාපී අකුසල් කරගන්න එක දිහා බලන්නේ ධර්මය ඔස්සේ වෙන්න පුළුවන්. ධර්ම කරුණු දිහා බලලා මේ මේ ඔක්කොම මේ අකුසල් කියලා ඔක්කොමත් හරි එතෙන්ට එනකන් එයා සම්මාදිට්ඨිය වගේ ඇවිල්ලා ඊට පස්සේ ඔන්න මේ මිනිස්සුගේ මුදවන්න නම් කරන්න තියෙන්නේ මේක තමයි කියලා හිතනවා වැඩක්. එයි දැන් අර මේ සමහර ආගම් වල මේ සත්තු මරන්නේ හිමලු නෙවරුන. ඒ කියන්නේ මේ සතා ඉන්නේ දුක්ඛිතාත්මික කියලා මේ සතාව මේ දුක්ඛිතාත්මෙ මුදවල දෙවියන් අතරට යවන්න නම් මෙන්න මේ විදිහට බෙල්ල කපන්න ඕනේ. එහෙමයි. මේ මේ ක්‍රමයට බෙල්ල කැපුවොත් එහෙම මේ සතා මේ දුක්ඛිතාත්මෙ මුදවල දෙවියන් අතරට යනවා. දෙවියන් ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න ඉන්න දෙවියන්ගේ එකම පිරිස දෙවියන් උදෙසා නියෝජිතය තමයි මේ. නියෝජිතය අපි. මේ මේ කපන්න ඕනේ මේ විදියට බෙල්ල. කියලා ඔය ගවයන්ගේ බෙල්ල කපන විවිධ දේවල් තියෙනවා. ඒතර ඔවුන් එතන දෘෂ්ටියක් හදා ගන්නවා. මේ සතා මැරුවොත් මේ සතා මේ දුක් විඳින ආත්මෙන් හොඳ තැනකට දෙවියන් අතරට යනවා කියලා. එතකොට ඒගොල්ලන් සතා මරණ එක හිතන්නේ හොඳ දෙයක් කියලා. බලන දෘෂ්ටිය දෙක මේ සහරාන්ලා වුණත් එහෙම දෘෂ්ටියක පිළිපලානේ මැරුණේ නේද? මොකද කාන්තා ප්‍රශ්නිකුත් තිබ්බන්නේ වරුණ. ඒ කියන්නේ මේ විසරංගනන් ලබා ගන්න දිව්‍යාංගනාවනේ. කීයක්ද 72ක්ද කොහෙද හම්බ වෙනවා කියලා කන්‍යාව. එතකොට ඒ දෘෂ්ටි බලන්න එතකොට ආගමික වශයෙන් වෙන්න පුළුවන් විවිධ දෘෂ්ටි හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වන්නේ සම්මාදිට්ඨිය කියලා තවත් මේ උන්වහන්සේ විසින් අලුතෙන් හදපු දෙයක් නෙමෙයි වරුණ. ඒක ඇවිල්ලා උන්වහන්සේ ලෝකයේ පවතින සත්‍ය ලෝකයේ පවතිනවද යම් මේ යථාර්ථයක් අන්නේ යථාර්ථය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒත් උන්වහන්සේ නිර්මාණය කරපෙගන්නේ. දැන් බලන්න මෙතන කියනවා මේ නා ඔය ඒක ධම්මපාලි අංගුතර නිකාය කියනවරන නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි මම මගේ බුදුනෙතින් මේ කියන කාරණේ අර අන්න එකඳු ධර්මයක්වත් දකින්නේ නැහැ කියන මොකද්ද? යේන අනුප්පන්නා වා අකුසල ධම්මා නෝපජ්ජಂತಿ uppannaa වා අකුසල ධම්මා පරිහායಂತಿ යතයිදම් භික්කවේ සම්මා දිට්ඨි. මහණෙනි මේ ලෝකයේ මේ තියෙන අකුසල් තියෙනවනේ. මේ අකුසල් නූපං අකුසල් උපදින්නේ නැති වෙන්න. ඊට පස්සේ කියනවා ඉපදිච්ච අකුසල් පිරිහිලා යන්න ඉපදිච්ච අකුසල් ප්‍රහාණය වෙන්න මම මේ ලෝකේ දකින්නේ එකම ධර්මයයි වඩන්න ඕනේ කියලා කියනවා ඒ තමයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිකස බික්කවේ අනුප්පන්නා චේව අකුසල ධම්මා නෝපපජ්ජanti uppannā ca akusala dhamma parihayanti ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාට ඉපදිච්ච අකුසල් නැති වෙනවා ඉපදිලා නැති අකුසල් උපදින්නේ නැහැ එහෙනම් ඒකේ අනිත් පැත්තත් ඒ විදිහටම උන්වහන්සේ කියනවා මිච්ඡාදිට්ඨිය පැත්ත. ඒතර මිච්ඡාදිට්ඨිය කියට ඉපදිලා නැති අකුසලොත් උපදිනවා, ඉපදිච්ච අකුසලොත් තව තව වැඩි වෙනවා. එහෙනම් වරුණ දැන් අපි මේ හිතේ මේ තියෙන අකුසල් වලින් මුදව ගන්න නම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ දෘෂ්ටිය මාරු කරන එක. දැන් ඔබ හිතන්න දෘෂ්ටියෙන් සම්මාදිට්ඨිය දෙන එක. දැන් බොන මිනිස්සෙක්ගමුකෝ. දැන් බොන මිනිස්සයා බොනවා කියන එක අකුසලයන්නේ. ඉතින් මේ අකුසලෙන් එයාව මුදව ගන්නම් එයාගේ දෘෂ්ටිය වෙනස් කරන්න ඕනේ. දැක්ම වෙනස් කරන්න ඕනේ. දැන් මේ රටේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි මිනිසුන්ගේ පිරිහිච්ච තැන ඒ පිරිහිච්ච දේ වෙනස් කරන්න අනේ මේක කරන්න එපා එපා එපා කිව්වට හරියන්නේ ඒ මිනිසුන්ගේ දැක්ම වෙනස් කරන්න ඕනේ. ඒ මිනිස්සු ඒ දිහා බලන ආකල්පය වෙනස් කරන්න ඕනේ. අන්නේ ආකල්පේ දිහා බලන දැක්මට තමයි දෘෂ්ටියක් කියන්නේ. අපේ හැමදෙරේ මට දැනගන්න ඕනේ එතකොට අපි අර සම්මාදිට්ඨිය කියලා අර්ථ ගන්නවා ගත යුත්තේ අපි අර යහපත් දැක්ම කියලා පොඩි කාලේ ඉස්කෝල යන කාලේ ඉගෙනගත්ත දෙයමද වරුණ දැන් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ 아무තු උන්වහන්සේ නිෂ්පාදනය කරපු මතයක් නෙමෙයි ඒක ලෝකේ පවතින යම් ඇත්තක් තියෙනවනේ ලෝකේ පවතින සත්‍යයක් තියෙනවනේ යථාර්ථයක් තියෙනවනේ අන්න ඒ යථාර්ථය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක කෙනාගෙන් කෙනාට සාපේක්ෂ වෙනස් වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය කවදාකවත් සාපේක්ෂ නැහැ. සම්මාදිට්ඨිය සාපේක්ෂ නැත්තේ වරුණ දැන් සම්මාදිට්ඨිය සාපේක්ෂ නැහැ කියන එකෙන් මෙහෙම තේරුම් ගන්න දැන් වරුණ තුල තියෙන සම්මාදිට්ඨියත් මා තුල වැඩිලා තියෙන සම්මාදිට්ඨියත් සාපේක්ෂ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. සම්මාදිට්ඨිය කියන මේ දෘෂ්ටියක් තියෙනවනම් අපි කියමු රහතන් වහන්සේලා ඔන්න සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගත්තා. අන්නේ ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවානේ. ඒ අවබෝධේ සාපේක්ෂ නෑ වරුණ. ඒක එකම තමයි. ඒ යථාර්ථයම තමයි. හැබැයි අවබෝධය ඇති වෙන විදිහ පරයාය වලින් වෙනස්. පරයාය වෙනස් කියන්නේ හරියට හිතන්න මේ එක ගඟකට බහින්න තොටුපළවල් ගොඩක් තියෙනවා. එක එකයි එක එක තොටුපළෙන් බහිනවා. හැබැයි කොහේ බැස්සත් එකම ගඟ. අන්න ඒ වගේ සම්මාදිට්ඨිය ඇති කරගන්න පරයායවල් ගොඩක් තියෙනවා කිව්වේ ඔය කියපු තොටුපළවල් ගොඩ වගේ. දැන් දැන් මොනවද පරයය ගොඩ කියන්නේ? අපි කියමු කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරන කරනවරුන ඇස කන නාසය දිවකය මනසේ යථාර්ථය විමසලා. ඔන්න එක පරයය. තව කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ යථාර්ථය විමසලා. ඔන්න තව පරයය. තව කෙනෙක් යථාර්ථය ඇති කරගන්නවා අපි හිතමු ස්පර්ශ නිරෝධ ගැන විමසලා. තව කෙනෙක් මහා ධාතු සතර මහා භූත යන යථාර්ථය ඇති කරගෙන ඔන්න සමාධිය ඇති කරගන්නවා. ඒ එක එක්කෙනාගේ එක එක පරයය. තව කෙනෙක් වේදනාව මුල් කරගෙන. හරි? ඔහොම අපි දුන් තව කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන හිතන්න මේ බාහිර අරමුණු. ඒ අවබෝධය ඔස්සේනවා මේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියේ කොහෙන් ගියත් එක එක තොටුපළවල් වගේ ඔය එක එක මාර්ග වලින් අවබෝධයට එන්නේ එකම දේ. වරුණ දැන් මම එක එක ඒවා කිව්වනේ. බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන, පංචපාදානස්කන්ධේ, සතර මහා ධාතු කොහෙන් කතා කරත් වරුණ සියලු දෙනාම ඉන්නේ එක අවබෝධයකට හරියට එක ගඟකට බැස්සා වගේ. ආස ස්වාමීන් වහන්සේ දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඊට පෙර තෙසටක් මිත්‍යා දෘෂ්ටිකයෝ හිටියනේ. දැන් ඒ ඒ ශාස්ත්‍රූවරුණු ඒ අය උත්සාහ කළේ ඔබ වහන්සේ මේ පිළිබඳව සිහිපත් කළා. ඒ අයත් උත්සාහ කළේ මේ සසරෙන් ගැලවෙන ක්‍රමය. එයාටත් ඕනුනේ මේ සසරෙන් ගැලවෙන ක්‍රමය හදාගන්න. ඒ අයත් ඔබ වහන්සේ කිව්වා මේ පංච උපාදානස්කන්ධය, ආයතන 6 මේවා පිළිබඳව තමයි විමසිලිමත් උනේ. ඒවා තවන විදිය ගැන, එතකොට ඒව නැති කරන විදිය ගැන මේ ක්‍රම තමයි ඒ අයත් අත්හදා බැලුවේ. ඒ අයත් එතකොට මේක තමයි යථාර්ථය මේක තමයි ඇත්ත ස්වභාවය කියලානේ කරන්න ඇත්තේ. අන්න ඒක තමයි කියන්නේ. ඒතකොට වර්ණ දැන් හිතන්න දැන් මෙයාලා ඇහැ ගැන හරි රූප ගැන හරි මොනවා හරි අවබෝධයක් කියලා හිතයක පැටලුණා කියමුකෝ. දැන් ඔය හොඳම කතාව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා මේ ඒගොල්ලෝ ඇහැ සංවර කරන්න කියලා මේ S2 වහගෙන ඉන්නවා. දවසේ පුළුවන් තරම් ඇහැ S2 වහන් ඉඳලු ඇහැ සංවර වෙන්න. ඇහැට පේන රූප ගන්න නැතුව S2 වහගෙන ඉඳලා ඇහෙන් එන අකුසල් නවත්ත ගන්නලු. ඊට පස්සේ කියනවා මේ කණෙන් එන අකුසල් නැති වෙන්න පුළුවන් තරම් කන් දෙක වහගෙන ඉන්න කියනවා. අහන්න නැතුව ඉන්න කියනවා. දැන් වරුණ හිතන්නකෝ මොකක් හරි භාවනා වැඩසටහනක හාමුදුරු කෙනෙක් ඕක කියන්න ඕනම් පුළුවන් හරිද? හරි සම්මා දිට්ඨිය නැතුව හාමුදුරු කෙනෙකුට දෘෂ්ටි ඉඳලා ඔන්න පාසකම්මලට කියනවා ඕගොල්ලෝ ඔය අකුසල් ඇති වෙන්නේ නැති වෙන්න නම් මේ දවසේ පුළුවන් තරම් මුකුත් ඇහෙන්නේ නැති වෙන්න ඉන්න බලන්න. උදේකලා වෙන්න. ඔව් මොනවත් අහන්න නැතුව ඉන්න පැත්තකටලා කියනවා. කිසි දෙයක් බලන්නේ නැතුව ඉන්න එතකොට ඔයගලන්ට ඇස් දෙකින් කිසිම මේ අකුසලයක් ඇති වෙන්නේ නැහැ කියනවා. හරි බුදුහාඳුර ඕක දැනගෙන කියනවා එහෙනම් ඉතින් උපතින්ම දෘශ්‍යාබාධිතය උපතින්ම ශ්‍රව්‍යාබාධිතය ඒ මිනිස්සු කොච්චර වාසනාවන්තද ඒ මිනිස්සුන්ට කිසිම අකුසලයක් හටගන්නේ නැහැ නේ කියනවා. හරිද? එතකොට වරණ මේක අවබෝධයෙන් කරන්න ඕනේ. දැන් කැලේට යන්නේ මේ මේ ඔය ඕකෙන් බේර ඔය කිව්ව විදිහේ බේරිල්ලකට බේරෙන්න නෙමෙයි. ඔව් දෙක කියන්නේ වනවාසී වෙන්නේ ඒක හේතුව නෙමෙයි. ඔය ඔය ඕකට නෙමෙයි. ඔහොම වෙන්න නෙමෙයි. ඒ කියන්නේ මේ රූපෙන් හැංගෙන්න නෙමෙයි. ශබ්දෙන් හැංගිලා යන්න ඕන කමට නෙමෙයි. දැන් අපි කියනවා වනයේට ගියාට පස්සේ මේ නිශ්ශබ්දතාවය භාවනාවට උපකාර වෙනවා කියලා ඒක ඇත්ත. එතනදී කියන්නේ රූප ශබ්ද වලින් පලා යෑමක් ගැන නෙමෙයි. ශබ්ද වලින් පලා යන මිනිස්සයා විමුක්තිය හැටියට හිතන්නේ නිශ්ශබ්ද පරිසරය තමයි විමුක්තිය. දැන් එහෙම මිනිස්සෙක් ආපහු ශබ්ද තියෙන තැනකට ආපු ගමන් ඒ මිනිස්සගේ විමුක්තිය නැති වෙනවා. ඒක తాවකාලික විමුක්තියක්. ඉතර අවබෝධය තුල ඇති වෙන විමුක්තිය තමයි වරණ මෙතන යථාර්ථ වෙන්නේ. ඉතින් දැන් මම ඔබට කියන්නේ ඔතනම බලන්න ඔය කතාව ඇතුළෙම වෙන ආගමක පිරිසක් නේ ඇහැ සංවර කරන හැටි කන සංවර කරන හැටි කිව්වේ. එතකොට ඒගොල්ලෝ ඇහැ ගැන රූප කන ගැන තියාගෙන ඉන්න අවබෝධය, රූප ගැන ශබ්ද ගැන තියන් ඉන්න අවබෝධය යථාර්ථ නෙමෙයි. එතකොට ඇහැ හටගන්නේ කොහොමද කියලා ඇහැ ගැන අවබෝධයක් ඇති වුණා නම් අන්න සම්මා දිට්ඨිය දැන් මේකෙදි කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ මේ කතා කරන්නේ පොතේ ධර්ම කරුණු ටික කියයි. නමුත් අර හාමුදුරුවෝ දේශනාවේදී කළු බලලා පාට පාට බලලා ගැන කතා කරා බල්ලෝ ගැන කතා කරා පාට බලෝ එතන කොහෙද පංචපාදානස්කන්ධ මේ ආය මේ ආයතන ඔය කතා කරේ නෑනේ කියයි මෙතන ධර්ම කරුණු එතන හොඳට මේ ප්‍රායෝගික උපමා කියයි දෙකේම එකම කතාව ඒ කියන්නේ ඇහැ ගැන අවබෝධයක් ඇති වුණා නම් රූපය ගැන අවබෝධයක් ඇති වුණා නම් චක්කු විඥාන ගැන අවබෝධයක් ඇති වුණා නම් ඒ සම්පස්ස ගැන අවබෝධයක් ඇති වුණා නම් ඒ සම්පස්ස නිසා චක්කු සම්පස්ස නිසා ඇතිවෙච්ච විඳීම් ගැන හඳුන ගැනීම ගැන චේතනා ගැන විතරක ගැන ਵਿਚාර ගැන වරුණ අවබෝධයක් ඇති වුණා නම් රූප තණ්හාව ගැන අවබෝධයක් ඇති වුණා නම් අර කළු බලලාගේද පාට පාට බලලාගේද හැම දෘෂ්ටියම කැඩිලා යනවා ටිකක් අර ගැඹුරු නිසාද මන්දා සමහර විට අපි නැවත නැවත විමසන. දැන් අපි මෙහෙමත් කියමුකෝ. මම ඔබ වහන්සේට ආරාධනා කරන එහෙම සරල කරලා අපි තවත් පැහැදිලි අපි තවත් පැහැදිලි කරමු මෙහෙම. හෝන චිච්චික් ගානක් ගැන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ওই හෝන චිච්චික් ගාන එක ගැන සමාජ කිව්වට ඕවා ඉතින් ඔහොම වෙන්නේ නැහැ කියලා කියන මිනිහටම අපි හිතමු ගන්න උදාහරණයක් හිතනවා ගෙදරින් එළියට බහිනකොටම හොන චිච්චික් ගෑවා තරුණී තරුණීක දැන් තරුණ රැඩිකල් හිතනවානේ දැන් මෙයා ගෙදරින් එළියට බහිනකොටම වරුණ හුණ චිච්චෙක් ගියා. ඒතර අම්මා කියනවා මේ පුතා ඔය ආද යන වැඩේ නම් වෙන එකක් නැහැ මේ පොඩ්ඩක් පොඩ්ඩක් ඉඳලා යන්න කියනවා. පොඩ්ඩක් ඉඳලා යන්න නැත්තම් ඔයාව යන වැඩේ අසාර්ථක වෙයි කියනවා. දැන් මේ කොල්ලා අර ඒකට අභියෝගයක් කරන්න ඕනකමටම අම්මට කියනවා අම්මා පොඩ්ඩක් ඉඳලා යන්න කියන්නේ දැන් පොඩ්ඩක් හිටියම මොක සාර්ථක වෙනවා කියලාද? නෑ. මම පොඩ්ඩක් අතින්නේ. අම්ම දැන් කියන්නේ දැම ගියොත් ඔක අසාර්ථක වෙනවා කියලානේ. චිච්චෙක් ගාපු ගමන් ගියාම මං දැම්ම යනවා. මං දැම්ම යනවා කියලා යනවා. වර්ණ ඔන්න අසාර්ථක වෙනවා. හරිද? ඊට පස්සේ ඒත් මිනිස්සයා හිතනවා අම්මගේ මේ හුණා හින්දා නෙමෙයි ওই චිච්චෙක් ගාපු එකක් හින්දා නෙමෙයි. මෙතන මේ මේ හින්දා සාර්ථකුනේ කියලාත් හිතනවා. ආයෙ දවසක වර්ණ ඕකම වෙනවා. ඉතත් අසාර්ථක වෙනවා. දැන් ඕක දවස් දෙකක් තුනක් වෙනකොට මේ මහා රැඩිකල් කියලා හිතන් හිටපු මිනිහට පස්සේ ඔන්න හිතෙන්න ගන්න බලව ඊකෙ කිව්වත් වගේ ඇත්තක් තියනවද දන්නේ නැහැ කියලා හිතෙන්න බලවන්නේ හරිද ඒ සැරයක් දෙසරයක් තුන් සැරයක් වෙනකොට එකම දේ මම හිතනවා මේ දැන් ඕකේ අපි හතරවෙනි එක මෙහෙම හිතමුකෝ. දැන් හතරවෙනි එකේදී අම්මා කියනවා පොඩ්ඩක් අද ඉඳලා යන්න. දැන් වාට හැමදාම කියවනේ මං චිචික් ගාපු හින්දා මේක පොඩ ඉන්න කියලා. දැන් මේ මෙයා අම්මා කියපු එකට බලමුකෝ එහෙනම් ඉඳලා කියලා ඉන්නවා. ඉඳලා යනවා ඒක සාර්ථක වෙනවා. අපි හිතමු අරක සාර්ථක වුණා කියලා. හරිද? දැන් මේ කොල්ලා අනිවාර්යයෙන්ම ඊට පස්සේ අර අම්මගේ දෘෂ්ටියට යනවා වරුණ. ඊට පස්සේ දැන් මෙයා අර දෘෂ්ටියට එනවා අම්මා කියපේකේ නම් හරි කියලා. හරිද? නැත්තම් ඔබ හොඳට මතක තියාගන්න මේ චිච්චික් ගානවායි කියන්නේ ඕවා අවුරුදු ගණන් ඔහොම පැවතීගෙන ඉන්න බෑනේ. මොකද දැන් මේක ඊළඟ પરම්පරාවටත් දෙන්න පිරිසක් මේ අලුත් પરම්පරාවේ හැදෙන්නේ නැද්ද? හැදෙනවනේ. මේ දැන් ඉන්න තරුණයෝ අතරේ ඕක පිළිගත්ත පිරිසක් හැදිලා ඊළඟ પરම්පරාවටත් ඕක දෙනවා. ඒ කියන අත්දැකීම පුණ කළ ඒක විශ්වාස කරනවා. කරනවා. හරිද? ඒ අත්දැකීම ඇත්තටම අර චිච්චික් ගාපු නිසාමද ඒකෙදා සාර්ථකුනේ මන් ටිකක් ඉඳලා ගිය නිසාමද කියලා ඒක ඇත්තටම ඇත්තද කියලා දන්නේ නෑ යා. එයා අන් නිගමනයකට එනවා මේක නිසා වෙන්න ඕනේ එහෙනම් මේක උනේ කියලා. හරිද? ඕක අර චංගි කියන සූත්‍රෙ පෙන්නනවා යථාර්ථ කියන අවබෝධයක් නැති තාක්කල් වරුණ ඕනම කෙනෙක් නිගමනයකින් හරි කැමැත්තෙන් පිළි අරගෙන හරි රුචිය නිසා ඒ කියන්නේ කැමැත්ත ඊට පස්සේ ශ්‍රද්ධාව නිසා ඔවගේ අනුශ්‍රවයෙන් අහපු නිසා එක එක විදිහට පිළි අරගෙන එක්ක දික්තියකට බහැලා එහෙම නැත්නම් ආකාර පරිවිතක කල්පනා කරලා කල්පනා කරලා නිගමනයකට ඇවිල්ලා. ඔවගේ පස් ආකාරයක් තියෙන ලෝකෙ මිනිස්සු අත්දැකීමක් ගන්න. ඒ අත්දැකීමෙන් මතයකට එල්බ ගන්න, දෘෂ්ටියකට එල්බ ගන්න විදි පහක් තියෙනවා. ඔය පහේ එකක් තමයි හෝන චිච්චිග්ගානෙ. හැබැයි හෝන චිච්චිග්ගානෙ ගැන කිසිම කෙනෙක් අවබෝධයෙන් දැකලා නැහැ මේ චිච්චිග්ගාපු නිසාම තමයි මේක ස්ථිරවම කැන්සල් වුනේ කියලා. මේක අසාර්ථකුනේ මේ නිසාමයි කියලා ස්ථිර අවබෝධයක නැහැ. අවබෝධය කියන එකයි හිතලා ඒක එහෙම වෙන්නේ නැති කියලා ආකල්පයකට එන එකයි වරණ දෙක. එතකොට දැන් ඔන්න දැන් අපි උදාහරණයක් නේ ගත්තේ. හෝනගේ චිච්චික් එක. ඒතර දැන් ඕකෙන් හිතන්න ඒකේ අවබෝධය ගන්න කොහොමද? ආන්න එක තමයි. එතකොට දැන් මෙතන මෙයා මේ ආත්ම දෘෂ්ටියක ඉන්නවා කපිසරලව කියනවනම් මේ ඇහිච්ච ශබ්දය හටගත්ත විදිහක් තියෙනවා. මේ ශබ්දය ඇහෙන තැන කන හටගත්ත විදිහක් තියෙනවා. ඒ ශබ්දේ දැනගත්ත හිත හසුරෝප විදිහක් තියෙනවා. වරුණ ආන්නේ සියල්ලම හේතු නිසා හටගෙන ඒ ඒ හටගත් හේතු නැතිවදී නැති වෙලා යන ඵලයක් විතරක් කියන එක යම් සම්මාදිට්ඨිය ඇති ශ්‍රාවකයෙකුට අවබෝධ වුණොත් යම් දවසක ඒ ශ්‍රාවකයා කවදාකවත් මේ චිච්චික් එක ගලපගන්නේ නැහැ එයාගේ ඊළඟ අත්දැකීමට. මම මේක කියන්නේ සම්මාදිට්ඨියට ආපු කෙනෙකුට වෙන අත්දැකීමක් මේ කියන්නේ. අවබෝධයට ආපු කෙනෙක්ගේ අත්දැකීමක් වචන වලට පෙරළුවට වචනේ තව කෙනෙකුට අත්දැකීම වෙන්නේ නැහැ වරුණ. ඒ නිසා තේරෙන්නේ නැහැ. ඒක අවබෝධයක් නෙමෙයි. ඒක අවබෝධය නෙමෙයි. ඒක අත්දැකීමක්. දැන් අපි මෙහෙම කියමුකෝ. මුළු අනුරාධපුරේ රුවන්වැලිසෑය දැනට දැකලා තියෙන වරුණ විතරමයි කියමුකෝ. වරුණ ජීවිතේ කවදා කවදා හරි ගිහිල්ලා රුවන්වැලිසෑය S2ටම දැකලා ආපු කෙනෙක්. හැබැයි මේ වෙලාවේ අපි වහන කිසිම කෙනෙක් සහ මමව රෝමලිසය දැකලා නැහැ. දැන් වරුණගෙන් අපි හාර හාර අහන රෝමලිසය මොකද්ද කියලා. කොයි වගේද එතන අනේ අයියා එක ඇවිදගෙන යනකොට මොන වගේද? කකුලට මොනවද වට දැනුනේ? කීක දැන් අහනවා අපි. අයියා ඒක ඒක බලාගෙන ඉන්නකොට නිකන් ඇස් දෙකට මොකද සීතලක් එහෙම ආවද? එක එක ඒවා අහනවා අයියාගේ. ඔයා ඉතින් ඇත්ති පදමට ඕවා විස්තර කර කර ඉන්නවා කියමුකෝ. වරුණ ඔක්කොම විස්තර කර කර ওই ටික අහහා හිටියා කියලා ඊට පස්සේ දැන් අපි දවස් දෙකක් නෙවෙයි මාසයක් හරි ඔයාගෙන් කීකේ අහගෙන අහගෙන ගත්තා කියමුකෝ. දැන් ඔයයි මාගේ අත්දැකීම සමානද? නෑනේ. මදක සමාන නෑ. දැන් මට තාම සැක නැද්ද? කොහොමද දන්නේ ඒක වෙන්නේ? දැන් ඔයා කියවගෙමුකෝ දවල්ට ඉඳන් එනකොට නම් පොඩ්ඩක් අකුල මේ වල පිච්චෙනවා නිකන් ඒ ගල් මේ වෙලා. එතකොට ඒක මෙහෙමයි ඇවිද යන්නේ. ඒ ගල් අතරේ මෙහෙම කුස්තුර තියෙනවා. මෙහෙම මෙහෙමයි කියලා ඔයා දැන් ඕක කියන වැස්සට මෙහෙමයි සමහර ගල්වල වතුර චුට්ටක් පීරන තැන් තියෙනවා වන්දනා කරනකොට ඒ වගේ නැති තැනක් හොයලා වාඩි වෙන්න ඕනේ ඔයා ඔක්කොම අත්දැකීම් කියනවා රිලව් වෙනවා එතන අර මල් පූජා කරාට පස්සේ මල් ටික අරන් යනවා රිලව් ඇවිල්ලා සමහර සමහර ඇත්තම කියනවනේ මේ දවල්ට ඇවිදිනකොට පිච්චෙන්නේ පවු තියනවා නම් කියලා. <laughs> වරුණ දැන් මං කියන්නේ ඔයා ඒ අත්දැකීම වචනවලට හරවයි ඇත්ති පදමට. හැබැයි ඒ අත්දැකීම මට අත්දැකීමක් වෙනවද ඕක අහගත්තා කියලා? නෑනේ. ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ අහන හැම එකක් අස්සෙම මට සැක තියෙනවනේ කොහ ඇත්තටම කොහොමද දන්නේ ඒක? ඉතින් මට අත්දැකීම නෑනේ. අත්දැකීම නැතික තාක්කල් ඇත්තටම කොහොමද දන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා සැකේ තියෙනවා. වරුණ මම ඔයාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඒ අත්දැකීම් ටික ගැන මට ඒ අත්දැකීම ලැබෙනවා නම් හරිද මම මෙහෙම ඇහුවොත් අයියා ඕකට යන්න කොයි බස් එකටද නගින්න ඕනේ? කොයි කෝච්චියටද නගින්න ඕනේ? ඇත්තටම කීයද ටිකට් එක ඕකට යන්න? එවන මම ඕව අහනවා. කොතනින්ද බහින්නවා? බහින්නනේ කොතනින්ද? බහැලා ඊට පස්සේ එතන බැසක තැනමද තින්නවා වෙලසයි. නෑ කියනවා එයා. එතකොට කොහොමද යන්න ඕනේ? ආන්න එතනින් මෙහෙම යන්න ඕනේ කියනවා. එතකොට ගියාට පස්සේ එතන ඒ ගේට්ටුව ළඟද තියෙන්නේ නැහැ. එතනින් මෙහෙම ගිහලා හැරෙන්න ඕනේ කියලා. ඔයා ඔන්න ඕවා කියනවා. දැන් දැන් ඒ ටික ඇහුණ පමණින් ඒ තාම අත්දැකීම නැහැ. දැන් හැබැයි මට අත්දැකීම ලබන්න අවශ්‍ය කරන ටික මං අරගෙන තියෙනවා. අත්දැකීමට අවශ්‍ය ටික ගත්තානම් ඒ ටික ඔස්සේ දැන් යන්නයි තියෙන්නේ. වරුණ මේ කියන්නේ සම්මා දිට්ඨිය මොන වගේද කිය කිය ඇහුවා කියලා. දැන් මං කිව්වා සම්මා දිට්ඨිය මොකද්ද කිව්වම හැගෙන තියෙන අවබෝධය කියලා. රූප ගැන තියෙන අවබෝධය කියලා. ප්‍රතිපලවල තියෙනවා වගේ කියලා. කියලා. හැබැයි දැන් එතනින් යාට කෙනෙකුට ඕන නම් ඇත්තට මේ ඇහැගෙන එන අවබෝධය මොන වගේද? ඒකී අහනවා කියන්නේ කවදාකවත් Tamante අත්දැකීම ලබන්න ක්ලොනසය ගැන මට තියෙන අත්දැකීම ඇහුවා වගේ තමයි. දැන් අවශ්‍ය වෙන්නේ ඕක නෙමෙයි අහන්න. අර යන කෝච්චිය මොකද්ද ටිකට් එක කීයද දැන් ඒකට සල්ලි එකතු කරගන්න ඕන හොයාගන්න මේ යන ගමනට එතකොට එතනින් බහලා ත්‍රිවිල් එක යනෝනේ අයියා ත්‍රිවිල් එකට ගාන කීයද ඔන්න ඕවනේ දැන් අහගන්න ඕනේ ඒ ටික වගේ තමයි වරුණ මේ සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන කරන පහලින් තියෙන ඔක්කොම මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයල මාර්ගය තියෙනවා. මේක වඩන හැටි කොහොමද සිහිය පිටවන්නේ කොහොමද වීර්ය වඩන්නේ මේ සතිපට්ඨාන වඩන්නේ කොහොමද ඔක්කොම ටික අහගන්නවා. මේ අහගන්නේ සම්මාදිට්ඨිය වඩන්නයි වරුණ. සම්මාදිට්ඨිය වැඩෙන. ඒ කියන්නේ කෙනෙක් ඉන්ද්‍රිය සංවරය වඩනවා නම් කෙනෙක් සීලය වඩනවා නම් කෙනෙක් සමාධිය වඩනවා නම් මේ ඔක්කොම වඩන්නේ වෙන මොහොකටවත් නෙමෙයි ලෙඩ හොඳ කරන්න නෙමෙයි මේ වඩන්නේ. සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඇයි සම්මාදිට්ඨිය ඇති කරගන්නේ? අපි අවිද්‍යාව ගැන කතා කරපු දවසේ කිව්වා සම්මාදිට්ඨිය කියන්නේ ආලෝකය වගේ ප්‍රඥා ලෝකය. මේ සම්මාදිට්ඨිය ඇති වුනහම තමයි අන්ධකාරය කියලා කියන අවිද්‍යා අන්ධකාරය බිඳෙන්නේ. ඒ බිඳුනට පස්සේ තමයි අවිද්‍යාව නිසා හටගන්න තණ්හාව නැති වෙන්නේ. ඒ නැති වුණාට පස්සේ තමයි තණ්හාව නිසා හටගන්න දුක නැති වෙන්නේ. එහෙනම් දුක නැති වෙන්න සම්මාදිට්ඨිය වඩන්න ඕනේ කියලා කිව්වා. සම්මාදිට්ඨිය වඩන්න ඕන කරනේව හොයන්න. මං කියන්නේ ඒ වඩන්න ඕන කරනේව හොයන්න. ඒක හරියට කෝච්චිය ගැන හොයනවා වගේ, ටිකට් එක ගැන හොයනවා වගේ, හැමතැන හොයනවා වගේ. යන්න ඕන කරන ටික හොයනවා වගේ. දැන් මිනිස්සුන්ට තියෙන එක නෙමෙයි. මේ දැන් අර ඇහැගෙන එනවා කියන අවබෝධය මොන වගේද? එතකොට නිකම් කොහොමද ෆීලිං වෙන්නේ කොහොමද ඒක දැනෙනකොට? ගගා ඒ නිසා ඉන්නේ අර ආනන්ද මහරහතන් වහන්සේ ධර්මය ගැන කියනකොට ආයක ලේසි කියලා එකට අවස්ථාවකදී කිව්වා කියන්නේ. දැන් ආනන්ද හාමුදුරුවෝ පටිසමුපාදේ දැකපු කෙනෙක්. හරිද? හැබැයි උන්වහන්සේ මේ පටිසමුපාදේ ගැට ගහගත්තකින් තාම මිදිලා නැහැ. හොඳට සෝවන්ව ඉන්න කාලේ. දැකලා තියෙනවා. දැක්කට පස්සේ උන්වහන්සේට තේරෙනවා විද්‍යාව නිසා කොහොමද සංස්කාර හටගන්නේ කියලා අවබෝධය තියෙනවා. සංස්කාර නිසා කොහොමද විඥාන හටගන්නේ කියලා අවබෝධය තියෙනවා. විඥාන නිසා කොහොමද මේ නාම රූප හටගන්නේ නාම රූප නිසා සලආයතන හටගන්න විදිය ගැන හොඳට අවබෝධයක් තියෙනවා. හැබැයි සෝවාන් කෙනා තාම මිදිලා නැහැ. ඒ කියන්නේ හරියට අර ඔකට ලස්සන උපමාවක් කියනවා ලිඳක් තියෙනවා පිපාසිත කෙනෙක් ලිඳට එබිලා බැලුවාට පස්සේ මෙයා වතුර තියනවා කියලා මට ප්‍රත්‍යක්ෂයි. වතුර ඇස් දෙකින්ම දැකලා තින්නේ. ප්‍රත්‍යක්ෂයි. හැබැයි තාම බීලා නැහැ. බීලා නැති හින්දා පිපාසය හොඳ වෙලා නැහැ. හැබැයි එයාට සැක නැහැ. මොකද එයා දැන් වතුර දැකලා නේ වරුණ. දැන් මේක වතුර දැකලා බාල්දියක් තියෙනවා අදින හැටිත් දන්නවා කොහොමද ගන්න ඕනේ කියලා දන්නවා අරගෙන බොන්න ඕනේ කොහොමද කියලා දන්නවා දැකලත් තියෙනවා දන්නවත් එක සෝවාන් කෙනා මේ චතුරාර්ය සත්‍ය දැකලත් තියෙනවා එයා මාර්ගය ගැනම කොහොමද වඩන්න ඕනේ කියලා දන්නවා දන්න හින්දා සීලබත පරාමාස වලට යන්නෙත් නැහැ දැකලා තියෙන හින්දා විචිකිච්ඡා ඇති වෙන්නෙත් නැහැ ඔක්කොම නැතිලා තියෙන්නේ ඉතින් සෝවාන් කෙනා දැකපු කෙනෙක් එයා ප්‍රත්‍යක්ෂයි වරුණ ඔව් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ වතුර බීලා නැහැ. බීලා නැහැ. වතුර දැකලා තියෙනවා. ඒ නිසා පටිච්ච සම්පදාය පහසුයි කියලා හිතනවා. දැක්කා. වතුර ටික දැක්කා. ඒ ස්වාමීනි දැන් මේ ලේසි නෙවෙයි තියෙන වතුර තියෙන මේ තියෙන බාල්දිය ඇද ගන්නනේ තියෙන බොන්නනේ තියෙන කියලා හිතුවක වැඩක්. හැබැයි ආනන්ද ඔය හිතවන තරම් දැන් ආනන්ද හඳුනට එතකොට මතක නෑ මේ ලිඳ හොයාගන්න අනන්ත මේ සසරේ මේ තෙක්කල් බැරි වුණානේ කියන එක. දැන් ආනන්ද හාමුදුරුවෝ ලිඳලාගේ ඉඳන් ස්වාමීනි මේ ලිඳ ෂෝක් මේ තියෙන වතුර මේ බාල්දි ඔක්කොම තියෙනවනේ කිව්වට වරුණ මේ මේ සංසාරේ එන මේ හැමෝටම මේ වෙලාවේ නිත්තහන හැමෝටම ආනන්ද හාමුදුරුවන්ට වගේ ඒ අත්දැකීම ලේසියෙන් ගන්න පුළුවන්ද බෑනේ දැන් මේක අහගෙන ඉන්න සිරියාවති අච්චිම්ම කියලා කෙනෙක් ඉන්නවා කියමුකෝ උදාහරණයකට දැන් ඔය සිරියාවති ආච්චියම්මටත් ආනන්ද හාමුදුරුවෝ වගේම අයියෝ ලේසිනේ සෝවන් වෙන එක කියලා කියන්න බුලන්ද සිරියාවති ආච්චියම්මට බෑනේ. ඉතින් එහෙනම් මේක කොච්චර අමාරු නූල් බෝලයක් වගේ ගැට ගිහිච්ච එකක්ද? ආනන්ද හැමතුරු උන්වහන්සේගේ අවබෝධයෙන් හින්දා උන්වහන්සේ හිතනවා මේක හරි ලේසිනේ කියලා. උන්වහන්සේ එතන ඉන්න හින්දා. හැබැයි උන්වහන්සේ එතෙන්ට ගියේ මේ අනන්ත සසරේ කොච්චර දුරක් ගෙවාගෙන ඇවිල්ලාද? ඇයි ඒතර උන්වහන්සේ එච්චර දුරක් ගෙවන් යන කාලේ ලේසි නම් කරගත්තේ නැත්තේ? අමාරු නිසානේ බැරි වුණේ වරුණ. එතකොට මේ පටිසම්පාදය ගැන ඇති වෙන අවබෝධය සුළු කොට තකන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අවබෝධයට පත් වෙච්ච කෙනාට හිතෙන්න පුළුවන් අයියෝ මේක දැන් හරි අවබෝධ වුණා කියන තැන. ඒ අර ශ්‍රීපාදයට නැගගත්තට පස්සේ හිතනනේ අම්බෝ ඇති ආන්තන් නැගගත්ත උඩ උඩවලුවට කියලා. දැන් දැන් ඉතින් අපි හරි නැග්ගා කියලා හිතනවනේ. <laughs> හරිද? ඒ වගේ නෙමෙයි දැන් අර නගින්න පටන් ගන්න මිනිස්සයාට ඒ රිලැක්ස් කියන එක තියෙනවද? නෑනේ. එයාට තව කොච්චර දුර තියනද කියලා අර සමහරලාට එන මිනිස්සුන් ගෙනොත් අහනවා අනේ අයියා තව දුරයිද තව දුරයිද කියලානේ. එතකොට මේ දැන් අනිත් එක තමයි ආනන්ද හාමුදුරුව දැක්කා කියන දැනට ආවට තවත් කරන්න ගොඩක් තියෙනවා. තම් මිදිලා නෑනේ. ඉතින් උන්වහන්සේව මරන් උදාහරණයට අරන් හිතන්නකො උන්වහන්සේ රහත් වෙන්න අර සංගායනාවට කලින් දා රාත්‍රියේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන කරනොත් බැරි වුණා බැරි වුණා සහ ඒක පැතකින් තියමුකෝ ඒ ධර්මතාවය වරුණ මේ මං කියන්නේ පිරිනිවන් පාල මාස 3ක් ගිහිල්ලා සංගායනාවට යන්න ඕන ගමන් මාස 3 පුරා උන්වහන්සේ වීරිය කළානේ රහත් වෙන්න වීරිය කළා ඊට පස්සේ මොකද උනේ මේ මේ පටිසම්පාදේ බිඳගන්නනේ දැන් මේ වීර්ය කරේ මාස තුනේ. ඊට පස්සේ උන්වහන්සේ හෙටයි සංගායනාව කියලා දැන් අද සෑහෙන මහන්සි ගන්නවානේ. ඉතින් ඔච්චර ලේසි නම් ඔච්චර මොකටද මහන්සි ගත්තේ? දැන් උන්වහන්සේ නැත්නම් තිබ්බනේ මම ඔය පටිච්ච සමුපාදයෙන්ම තමයි සෝවාන් මාර්ගයේ ඵලයටපත් උනේ. එතනින් මුලට යන්න දැන් මම මේක බිඳ ගන්න එකත් මේ අසුරක් ගහනවා වගේ ටක් ගාලා මම රහත් වෙනවා සිම්පල් කියලා කරන්න තිබ්බා. උන්වහන්සේ කොච්චර මහන්සි වුණාද? වරුණ ඒ උන්වහන්සේව වරන් හිතුවම හරියටද මම අපේ සාමාන්‍ය ජීවිතේවත් හොඳම දේ ඒක තමයි යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න ගත්තා ඒ සාර්ථකත්වයට එනකන් අපි හිතාගෙන ඉන්න කොච්චර අමාරුද කියලා ආවට පස්සේ ඒක අත්හැරලා දාන්න දැන් ඉතින් හරි කිය ඊට පස්සේ කඩාවැටෙනවා කඩාවැටෙනවා දැන් මාර්ගඵල කඩාවැටෙන්නේ නැහැ නමුත් සාමාන්‍ය ජීවිතේ ඔබ කියන දේවල් වල අර ඒක රිලැක්ස් වුණ ගම දැන් ඉතින් හරි දැන් දැන් දේශපාලකයන්ට ඕකනේ. ඒක අපි හිතමු 3න් 3න් දෙක ගන්න අමාරුයි කිය කී හිටියා. දැන් ගත්තා. ගත්තටම හිතෙනවා අයියෝ අපි හිතුවට වඩා අමාරු නෑ 3න් දෙකක් ගන්න එක. කිව්ව ගම මිනිස්සු දෙනවනේ. කියලා දැන් ඔන්න රිලැක්ස් කරගන්නවා. දැන් ඒක සැහැල්ලුවෙන් හිතනවා. ඊට පස්සේ ඕන එකක් කරගෙන ඉන්නවා. 3න් <laughs> එකක්වත් නැති වෙන්න පුළුවන්. අන්න. <laughs> ඒ නිසා ඒක හිතන සානසමේ Facebook කරා පසුගිය දවස්වල මතුණු කාරණාවක් මේ මේකට අදාළවම මතු කරගත හැකි නිසා මම වහන්සේගෙන් විමසන්න කැමතියි. රහතන් වහන්සේලාට රාගසිතක් තියෙනවලු විරාගයත් එක්ක මිශ්‍ර වෙලාලු ඒ රාගසිත තියෙන්නේ කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැළඳගෙන ඉන්න කාන්තාවකී ප්‍රතිමාවකුත් හදලා එහෙම හැදුවට ප්‍රශ්නකුත් නැහැ කියලා කියපු අවස්ථාවක් පිළිබඳව මේ Facebook කරා මේ පහුගිය දවස්වල මම දැක්කා. ස්වාමීන් වහන්සේලා මම මේ ඉදිරිපත් කරලා තිබුණේ අපිට නම් ගම අවශ්‍ය නැහැ. මම කාරණාව පදනම් කරගෙන ඔබ වහන්සේ ගන්න. ඒ විරාග මිශ්‍රිතව රාගය මතුවලා තිබෙන්න පුළුවන් දර හතන් වහන්සේලා තියෙන. එතකොට ඒ දැන් දෘෂ්ටිය ගැන අපි කතා කළේ රහතන් වහන්සේලාගේ දෘෂ්ටිය කොයි වගේද? සහ ඒ තුල ඒ සඳහන් කරලා තිබුණේ මිශ්‍ර වෙලා තිබෙන නිසා රාගය ආපු වෙලාවට නැති කරලා දාන්න පුළුවන් එච්චරයි. රාගසිතක් තියෙනවා හැබැයි. මේ අත. දැක්කා තව කතාවක් කියනවා මේ රහතන් වහන්සේට රාගය ඇති වෙනවා, තරහ ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා, ඊර්ෂියාව ඇති වෙනවා. හැබැයි ඒවට බැඳිලා නෑලු. ඇති වෙනවා. ඒකට බැඳිලා නෑලු. බැඳිලා නෑලු. ඉතින් මං ඊට පස්සේ වරන ඕක සාමාන්‍ය මේ ලොකු අවබෝධයක් නැති අය තුල පවා කොහොමද මේ ගැන දකින දැක්ම කියලා නිකන් හොයලා බැලුවා. එනකොට මේ පොඩි ළමයි පවා දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා. ඉතින් අපි මොකටද උත්තර දෙන්නේ? හැබැයි සෝනස් යම් කෙනෙක් ඒ දැන් දැන් අපි මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ කතා කළානේ යම් මතයක් ඒ දැන් මක්කලි ගෝසාලගේ මතය හරහා ගිය පිරිසක් ඉන්නවා. එතකොට අපිට මිත්‍යා දෘෂ්ටිකයන් සම්මාදිටියට ගන්න ඉඩ කඩක් නැද්ද? පුළුවන් එයාට පින තියෙනවනේ. පින තියෙනවනේ. අනිවාර්යයෙන්ම. නැතුව ඒ දැන් වරුණ මේ බුදුරජාණන් වහන්සේ අර දේවදත්තත් එක්ක ගියේ 500 දෙනා ගැන උනන්දුනාද නැද්ද? මතකනේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලව ඒ වෙනුවෙන් යොමු කරවලම සාරිපුත්ත මොග්ගල්ලාන ඇයි මේ බලන් ඉන්නේ ගිහිල්ලා මේ 500 දෙනා බේරගෙන ඉන්නේ මේ 500 දෙනා මේ අමාරු වැටලා හිටියට මේ සියලු දෙනාට ධර්මය දකින්න තාම තියෙනවා පින. ඔව්. කියලා කිව්වා. හරි. හැබැයි දේවදත්ත ළඟ එහෙම හිටපෝ කෝකාලික කණ්ඩායම් හිටියා විවිධ අය හිටියා බුදුරජාණන් වහන්සේ ඒ අය බේරගන්නත් හැරියත් මුගලන් මහ රහතන් වහන්සේලා යව්වද? නැහැ. ඇයි වරුණ හැම කෙනාටම මේ ධර්මය අවබෝධ වෙන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම මෝරලා මේ පින නැහැ. හරිද? ඒතර ජම්බුකට මිත්‍යා දෘෂ්ටි වැටලා හිටියත් එය ඛණ්ඩණය කරගන්නට පින තිබුණා. එයාගේ විපාකෙ ගෙවිලා ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ගෙවිලා ඉවරෙච්ච තැන තමයි දැක්කේ දැන් මෙයාට පිහිට වෙන්න වෙලාව. ඒ දැන් හොඳට මතක තියාගන්න අහුවෙච්ච අහුවෙච්ච අර ඇස් පියාගෙන වාදනයකට අත දාලා මේ අපි හිතමු කඩල ගොට්ටක් කියලා. කඩල ගොට්ටට ඇස් පියන් අත දාලා අහුවෙච්ච ඕන කඩල ඇට ටිකක් කන්න පුළුවන් වගේ මාර්ගඵල දෙන්න බෑ වරුණ. අහුවෙච්ච ඕන මිනිසෙකුට බන කියලා මාර්ගඵල ලබන්න. අහුවෙච්ච මේ ඕනම මිත්‍යා දෘෂ්ටිකයකට ධර්ම කිව්ව ගමන් එයා සම්මාදිට්ඨියට එනවයි කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එයා තුළ මේ ඉන්ද්‍රිය ධර්ම මෝඩලා තියෙනෝනේ. එයා ඒක නිසයි වරුණ බුදුරජාණන් වහන්සේලා වෙනම සොයාගෙන යන්නේ. දැන් හිතන්න සමහර කෙනෙක් හොයාගෙන යන උන්වහන්සේ කිලෝමීටර් 100 200 300 400 500 වඩිනවා. එක කෙනෙක් වෙනුවෙන් වඩිනවා. ඉතින් එක කෙනෙක් වෙනුවෙන් 100 200 300 වඩන ඒ අතරමඟ කීයක් හම්බ වෙනවද? උන්වහන්සේ අර වෙනම කෙනෙක් වෙනුවෙන් වඩින්නේ. මේ මග හම්බෙන හම්බෙන අයට මේ කියන් කියන් කියන් කියා නම් හරිනේ. ජේතවනාරාමෙන් ඔය සවැත් නුවර ටවුන් එකට පොඩ්ඩක් ගිය ගමන් ඒ ටවුන් එකේ හම්බෙන හම්බෙන අහුවෙන අහුවෙන අයට කිව්වනම් හරිනේ. ඇයි මේ වෙනම විමසලා දුර ඉන්න එක එක තැන්වල අය හොයාගෙන කියන්නේ? එතන පැහැදිලි වරුණ මේ පින කියන එකෙන් අදහස් කරන්නේ මිනිස්සු ඔය නිකන් කතා කරන පින නෙමෙයි. ඉන්ද්‍රිය ධර්ම මෝරලා එයා ධර්මාවබෝධයට සුදුසු මට්ටමේ ඇති කරගත් පෙරකල පින් තියෙනවා. ඒ පෙරකල පින කියන එක හරි සුවිශේෂයි. ඉතින් දැන් මෙහෙම මට අර අර කියන කාරණාවලදී වරුණ ධර්මය සාමාන්‍ය මට්ටමින් තේරුම් ගත්තොත් ඕන මිනිසෙක් දන්නවා රහතන් වහන්සේට තරහ ඇති වෙනවයි කියන එක, රහතන් වහන්සේට ඊර්ෂියාව ඇති වෙනවයි කියන එක, රහතන් වහන්සේට රාගය ඇති වෙනවයි කියන එක මොනතරම් ඒක සත්‍යද අසත්‍යද කියන එක තෝර බේර ගන්න සාමාන්‍ය මිනිසෙකුට ධර්මයේ දැනගත්ත ගමන් පුළුවන්. ඒකට අපි උත්තර දෙන්න තරම් දෙයක් නෙමෙයි. හරි උත්තර දෙන්න තරම් මේ තරකානුකූල ඇත්තටම ප්‍රශ්නයක් න ะ මේක තේරෙන්නේ නැති සමාජයට ප්‍රශ්නයක් නම් උත්තර දෙනවා මම හැබැයි ආදේශ කරගෙන දරන්නට උත්සාහ කරන අවස්ථානේ තියෙන්නේ මම දකින්නේ එතන මෙච්චරයි වරුණ තමන්ව සාධාරණී කරගන්න කෙනෙකුට පුළුවන් ඔන්න ඕක කිව්ව ගම අපි කියමු මම රහත් කියලා කියනවා හැබැයි කවුරු හරි කෙනෙක් දකිනවා මට ඊර්ෂියාව ඇති වෙනවා නේද මම ඊර්ෂියාවෙන් පුපුරු පුපුරු මොකරි කියනවා දකිනවා කෙනෙක් ඒක ගැන කතා කළාම ඕක කියන. අර කතාව කියන. දැන් අරයා හිතන් අරයට කියලා දෙනවා මම රහත් කියලා. දැන් එතකොට දැන් එයාට අහු වෙනවා මම රහත් නෑ මට ඉරිසියාව ආවා කියලා දැන් එයාට පේනවා. එතකොට දැන් අරයා අරයා දැන් මං ගැන දකින්න දැක්ම නැති කරගන්න පුළුවන්. ආ හාමුදුරු රහත්කුවට රහත් නෑ කියලා. දැන් මට සිද්ධ වෙනවා මෙහෙම එකක් යාට කියන්න. නෑ නෑ මල්ලි රහතන් වහන්සේලාට ඉරිසියාව වෙනවා. හැබැයි උපාදානයක් නෑ. කියලා කියනවා. වරුණ උපාදානය ඇති තාක්කල් තමයි සියලු ක්‍රෝධයන් නැති වෙන්නේ සියලු ద్వේෂ සියලු රාග සියලු ඊර්ෂියා මද මාන ඔක්කොම තියෙන උපාදානේ තියෙනකම් අචල ශ්‍රද්ධාවක් ඇති වෙන කෙනාට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට එතකොට මොනෝhari ධර්මය සම්බන්ධව හෝ යම් ගැටලුවක් ඇති කරන තැන වැරද්දක් ඇති කරන තැන ඔහුගේ සිතේ ක්‍රෝධයක් වෛරයක් ද්වේෂයක් එහෙම ඇති වෙනවද ඒ දෘෂ්ටි එතකොට මොන වගේ දෘෂ්ටියක්ද ඒ වගේ තත්වයකදී තියෙන්නේ ඒක ගැටලුවක් නෙවෙයිද කෙනෙකුගේ හිතට. දැන් අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලාමක් තියෙනවා ලස්සන. කවුරුත් කඩනවා. දැන් අපි මේක බලන් ඉන්න බෑ අපි ඒකට ගැටෙනවා. එතකොට අර අපේ තියෙන ශ්‍රද්ධාව නිසා වැරද්දක් අපි එතකොට ඒ කරන්නේ. ගැටෙන එක වැරද්දක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවට හිංසා කරන තැන උනත් ගැටෙනවා නම් ගැටෙන එක වැරද්දක්. මොකද ප්‍රතිමාවට හිංසා කරන මිනිස්සේ අසත්පුරුෂයෙක්. අසත්පුරුෂයා ගැන ගැටෙනවද මිනිස්සේ ගැටෙන එකත් අසත්පුරුෂකමක්. දැන් යම් කෙනෙක් කිව්වොත් එහෙම ශ්‍රද්ධාව නිසයි මම එහෙම කළේ. ඔව් ඒක තමයි. ශ්‍රද්ධාවට තමයි ගැටුනේ. ඇයි හේතුව මෙයා තාම ශ්‍රද්ධාව දෙබ්බට ප්‍රඥාවෙන් මෝරලා නැහැ. ඒ ප්‍රඥාවෙන් මෝරපුදාට මෙයාගේ ශ්‍රද්ධාවත් මෝරනවා. අන්නේ මෝරපු ශ්‍රද්ධාවක් මෝරපු ප්‍රඥාවක් තියෙන දාට මෙයා ගැටෙන්නේ නැහැ. නොමේරු ශ්‍රද්ධාවක් තියෙන කෙනාට තමයි නොමේරු නුවණකින් එයා ගැටෙනවරුණ. හොඳයි. ඒ ගැටෙන හිත මෝරපු ශ්‍රද්ධාව බවට පත් කරගෙන ප්‍රඥාවට යන්නට මේ කාරණාවට ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමුගන්න කාල වේලාව ඇවිල්ලා තියෙනවා. හරි ඉක්මනින් කාලේ ගියා වගේ දෙනුනේ. කොහොම නමුත් අපි එක එක දෘෂ්ටි දෘෂ්ටිගත වෙලා යම් යම් කාරණා කෙරෙහි එය සාක්ෂාත් කරගන්නට උත්සාහ කරනවා. එය හරි කියලා, එය තමයි නිවැරදි ක්‍රමය කියලා. හැබැයි මේ ධම් කාරණා අහනකොට අපි කොතනද ඉන්නේ කියන කාරණේ නැවත අපටම හිතෙනවා ලැජ්ජාවකුත් ඇති වෙනවා හිත පිළිබඳව. අපි ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමු. මේ දෘෂ්ටීන් සම්මාදිට්ඨිය කියන මේ උතුම් මාර්ගයට යොමු කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්නට මාර්ගය හොයමු. ඒ මාර්ගය තමයි මේ ස්වාමීන් වහන්සේ අපට අද දවසේදී දේශනා කරන්න තියෙන කෞරවණීය මහා සංඝරත්නයේ ධර්මානුකූලව පහදලා දෙන්නේ. ඒ නිසා මේ මාර්ගයෙන් යැලෙන්න ඔබට අපට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බවුන්පල සේවෙනුවෙන්ම යොදා ගන්නට පුළුවන් ස්ථානයක් අපි හඳුන්වා දෙන්න අපේ හඳුරණි දැන් ක්‍රමක්‍රමයෙන් දින ආසන්න වෙලා තිබෙන්නේ අද 26 වෙනිදා තව දින කිහිපයකින් බවුන්පලසේ මංගල සැසිවාරය මංගල පුහුණු වැඩමුළුව ආරම්භ වෙනවා අපි යෝගීන්ත නිවාසික පුහුණුව ඔක්තෝබර් 2 වෙනිදා ඉඳලා පටන් ගන්නවා ඉතින් ධර්මය අවබෝධ කරන්නට තමන්ගේ ජීවිතයේ සතියක කාලයක් වෙන් කරගෙන සම්පූර්ණ ඒ වෙනුවෙන්ම වෙන වැඩ ඔක්කොම නවත්තලා ඒ වෙනුවෙන්ම කාලෙ වෙන් කරගෙන තමන් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ කොහොමද? තමන්ට මේ ධර්ම මාර්ගය වඩන්න ඕනේ කොහොමද කියන එක ගැන निराවුල් පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියන එකෙන් අදහස් කළේ කොහොමද කියන එක ගැන තමන්ට තේරුමක් ඇති කරගෙන මේ සසරින් නිදහස් වෙන්න ඕනේ කියලා සෝතාපන්න ඵලයටත් පත් වෙන්න ඕනේ කියලා අවංක හැඟීමක් තියෙන හැට බවුන් පැලැස්ස ඒ වෙනුවෙන් සම්පූර්ණ දොරවල් ඇරලා තියෙනවා. ඉතින් නේවාසික පහසුකම් සියල්ල සපිරි නෙතෙෆම් ආයතනය තුලින්ම ගොඩනැගිච්ච ආයතනයක්. මම ඔය දානි ගේන අයට උනත් ගොඩක් කලාවට කියනවා මෙහි දානි ගේන අයට බලන්න මමත් ඉතින් නිකන් ඉන්න ගමන් හිතනවා වරුණ ආයතනය ඇවිදල කරලා දකිනකොට මේක තනිකර ඉඩම ගත්ත තැන ඉඳලා ඉඩම ලැබුණේ net නිසා මේ ආයතනේ ගොඩනැගිල්ලක් ගන්න ගොඩනැගුණේ net FM නිසා අද මේ ආයතනයට යෝගීන් එන්නෙත් net FM නිසා කියන්නේ කියන්නේ ඔබ ඔව් හගෙන ඉන්න ඔබ නිසා දැන් net FM නිසා කියනකොට ඒකේ අවසානයේ මම කියන්නේ යන එක තමයි එතකොට net කියලා දැන් දෙයක් නැහැනේ දැන් අපි හිතමු net ආයතනය හරහා මේක කියනකොට ඒ ගොඩනැගිලි ඉදි කරන්නට පිරිස බාරගත්තේ නැත්නම් net ආයතනෙට එහෙම දෙයක් කරන්න බෑනේ. එතකොට බාර ගන්න කෙනා දැන් මම මේක කියන එක වරුණ ඒ ඇත්තොත් දන්නවා. ඒ කවුරුත් කියන්නේ අපිට මේ දෙයට පණිවිඩය ලැබුණේ net අහපු හින්දා. හරිද? ඉතින් මේ ආයතනය දැන් පුහුණු කිරීමුත් පටන් ගත්තට පස්සේ මම කල්පනා කරේ මේ පුහුණු වෙන්නෙත් මේ තහන එතකොට. මොකද දැන් මම මේව මේ මුහුණු පොතේ ආධාර එකතු කරලත් නෑ කවදාවත්. ජීවිතේ කවදාකවත් අපි බවුන් පැලැසරු ආධාර කරන්න කියලා කවුන්ට් අංක දාලා එහෙම එකක් කරලා නැහැ. එතකොට දැන් මේ නේවාසික පුහුණුව ගැනත් මම ඇත්තටම තාම මුහුණු පොතේවත් දැම්මේ නැහැ අපි. මොකද මට හිතුනේ මුල් කාලේ මුල් මාස ගාණක් යනකම් මුහුණු පොතේ අපි පිරිසට එන්න භාවනා කරන්න කියලා ආරාධනය කරන්නේ. ඒකට හේතුව භාවනාවට සහභාගී වීමේ තොරතුරු කාට හරි දැනගන්න අවස්ථාව සමාජ ජාල හරහා හදනවා. හැබැයි මේකට එන යෝගීන් හැමෝම සිද්නේ දසපුව හරහා එන පිරිසක් වෙන්න ඕනි කියලා හිතුවා මුල් මාස ගානේ. ඒකට හේතුව මේ net ශ්‍රාවක ශ්‍රාවකයෝම අර වචනෙන් කියනවනේ දුක් මහන්සියෙන් හදාගත්ත තැන මේක. Tamanට හදාගත්ත තැන. ඔව්. ඒ අය මේකේ කාලයක් යනකම්ම මේකේ භාවනා පුහුණුව තුළ මූලිකව ඒ කට්ටියට අපි ඉඩ දෙනවා. ඊට පස්සේ රටේ ඕන නාලිකාවක් අහන හෝ වේවා ඕන තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයටත් පණිවිඩය යයි. අර අය හරහා වුණත් යයි. අපි ඉස්සෙල්ලම net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටම තමයි මග විවර කරලා තියෙන්නේ ඔබට නොමිලේ සියල්ල පහසුකම් ලැබුණද නොමිලේ කිනොට දාන ටික ලැබෙන්නේත් ඒත් net යෝගීන්ට දාන ටික ගේන්නේ ඒත් සිත්නෙත් අසපුව හරහා දාන බාරගත්ත අය. එතකොට ඒ අය රැ නවතින කාමර කුටි පහසුකම් ඒත් නොමිලේ දෙන්නේ. ඒව කවුද දුන්නේ? ඒත් ශ්‍රාවකයම. ඒ නිසා හරියට බලොත් එහෙම මේ ආයතනික මාධ්‍ය ආයතනික කරන්න පුළුවන් දැවැන්තම වැඩක් නොහිතුවට අපි මේක රටේ තාම ගොඩක් දෙනා හැම හරියටම දැනගත්තේ නැතත් මාධ්‍ය ආයතනයකට මෙච්චර දැවැන්ත වැඩක් කරන්න පුළුවන් කියන එක අපේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අභිමානින් සිහි කරන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙලා මෙච්චර දෙයක් කරා කියලා. අපි අන්න මගෙන් අහන සමහර අය තවවත් ඉදිරියටත් දානි බාර ගන්න අපිට අවස්ථාවක් තියෙනවාද එහෙම කියන කාරණා නිතරම අහනවා. ඔව් ඉතින් මේ ආයතනයේ මේ සම්බුද්ධ ශාසනයේ යම් තාක් කාලයක් පවතීද ඒ තාක් කාලෙන යෝගින් කන්න බොන්න බෑ දැන් සමහර අය කියනවා අපේක්ෂාව තියෙන්නේ මේ ආසන්නයේ දානයක් නෑ දැන් පළවෙනි වැඩසටහන් වල දාන ටික දුන්නයි කියමුකෝ එතකොට ඊළඟට එන වැඩසටහන් තියෙනවානේ මේ යෝගින් ආවා ඒගොල්ලන්ට දාන පූජා කරා දැන් මෙහෙමයි වරුණ සමහරලාවට වැඩි නිවාස වලට දන් දෙනවානේ ඒක දෙන්නේ සමහරව බොහෝම ආසාවෙන් ළමා නිවාස වලට දන් දෙනවා. ඒ වගේ තමන්ගේ උපන්දින වලට භාවනා කරන දවසට පැය 10ක කාලයක් කාලසටහනකට නිශ්චිතව පිළිවෙලකට අවබෝධයෙන් භාවනා කරන සීලක පිළිතලා ඉන්න පිරිසකට ඒ වගේ තමන්ගේ උපන්දිනයකට දන් දෙන්න කැමති අය ඉන්න පුළුවන්. ඒ අය කාර්යාලයට කතා කරලා පුළුවනේ තම් මගේ මේ දවසේ දින තියෙනවා මෙහෙමත් එකක් තියෙනවා. අපි ප්‍රෝග්‍රෑම් එකක් කෙරෙන්නේ සතියකටනේ. සතියක කරලා ඊට පස්සේ දවස් කීපකින් පස්සේ තමයි ඊළඟ වැඩසටහන පටන් ගන්න. ඒතර අර යෝගින් නැති අතරමැද දවස් ටික ඇතුලේ කවුරු හරි දානයක් බාරගත්තොත් අපි ඒ අයට නැවත ඇමතුමක් දීලා කියනවා ඔයා ඉල්ලලා තියෙන පස්වෙනිදාට අපි වැඩසටහන පටන් ගන්න 8 වෙනිදා. ඔයා කැමති නම් මේ 8 ඇතුලේ තියෙන 8 වෙනිදා ඉඳලා 18 වෙනකන් තියෙන දාන ඒ වගේ අපි කියනවා. ඒ නිසා දැනට අපිට දින දෙන්න කතා කරලා දානයක් බාර ගන්න ඕනයි දින දෙන්න ඒ දිනේටම හරියටම අර ප්‍රෝග්‍රෑම් එකේ දවස් ආවොත් එයාගේ පින නාවොත් අපි කියනවා කැමති නම් ඔන්න වෙන දිනයක් ගන්න කියලා කොහොමත් පින තව ඉදිරියට නම් කෙසේපත් කරන්න අද වැඩසටහනේ සමගන්න වෙලාවේ ඔබට පුළුවන් මේ දානමාන ආදී පූජාවන් වගේම තවත් බවුන් පැලස පිළිබඳව බොහෝ දේවල් දැනගන්න. ඒ දැනගන්නට තිබෙන අවස්ථාව තමයි දුරකථන මාර්ගය. නම් කරන්නේ 0.7යි 1.7යි 365යි 345 0.7යි 1.7යි 365යි 345 ඒ සඳහා විවෘතව තිබෙනවා. ඒ ආරාධනාවක් සිදු කරමින් අද වැඩසටහනෙන් අපි සමුගන්න සූදානම් වෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා එළඹෙන 10 9 වෙනිදා 10 වෙනිදා මහියංගනීය දබාන ගුරු කුඹුර ආදිවාසී ගම්මානයට එකතු වෙන්න ඒ ශාක්‍ය පුත්‍ර සිරිසීවලී මහා සෑය ශාසනයට පූජා කිරීමේ පින්කමට සමගාමී පින්කම් මාලාව ආරම්භ වෙනවා. ඒ පින්කම් මාලාවේ 10 වෙනිදා උදෑසන ඉඳලා සන්ධ්‍යාව රාත්‍රිය දක්වා අඛණ්ඩව මහා පින්කම් රැසක් පැවැත්වෙනවා. ඒ උතුම් පින්කමට දායක වෙන්නට එකතු වෙන්නට තමන්ගේ ජීවිතේ පින් රැස් කරගන්නට ඒ සඳහා ආරාධනා කරමින් අද දවසේ සිතේ තසුපු වෙන අපි සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සිත් net අසපුව සිය සත්ගේ দুটোই